ඉතින් මේකෙදී සර්වචන් වහන්සේ මේ මෙතෙක් ඒ සූත්‍රය කරගෙන ගිය විග්‍රහය හඳුන්වා දීම දැනුවත් කිරීම පස්සේ පොඩි සමාලෝචනයක් සූත්‍රයේ මැද හරියදී කරනවා. ඉදින් මහණෙනි මේ ආකාරයට ඒ චිත්ත භාවනා නැත්නම් භාවනා කරන භික්ෂුවක් වරින් වර වරින් වර සමාධි නිමිත්ත ඇසුරු කරනවා මානසිකාරය පවත්නවා වරින් වර වරින් වර ඉන්න පග්ඝා නිමිත්ත නැත්නම් වීරිය ඇසුරු කරනවා වරින් වර වරින් වර උපේක්ෂාව ඇසුරු කරනවා න ะ එහෙම නැත්නම් සමබර වුණොත් ඒ කෙනාට මෙහෙම වෙන්න පුළුවන් මොකද්ද තමන්ගේ හිත මු르දු වෙන බව තේරෙනවා මුදුංච කම්මනියංච කර්මයට යෝග්‍ය වෙනවා. වැඩේට yaadෙන්න පටන් අර ගන්නවා. පබස්සරංච තමයි තේරෙනවා තිබුණු අඳුරු මේ බලාකුළු දුරු වෙලා ගැටළු ස්ථාන නැතුව හිත ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. නච්ච පබහංගු කැඩල බින්දර යන ගතියක්, නහයට අහන්න නැති ගතියක් නැහැ. සම්මා සමාධියේදී ආසවාණං khaya. මනාකොට කර්මයේ මේ භාවනාවට සමාධියට එළඹෙනවා. ඉතින් හොඳට ඒකේ ආශ්‍රව ධර්මයෝ ක්ෂය වීමට පටන් අර ගන්නවා. ඒක නිසා මේ මට්ටමට කෙනෙක් භාවනා කරලා මේක තේරුම් අරගන්නවයි කියලා කියන්නේ ඉතින් ශාසනයේ සෑහෙන ප්‍රතිෂ්ඨාවක් ලැබුව කෙනෙක්. සෑහෙන එක දැන ඇඳුනුකමක් ඇති කෙනෙක්. ඉතින් එතෙන්ට එනකන් ඒ මේවා තේරුම් අරගන්නකන් සෑහෙන වරද්ද වරද්දා මේ සමතුලිත භාවය සම්බර භාවේ ලබා ගන්න අපි සංසාරේ පුරාවට ඇවිදිනවා. පටන් ගන්නකොට අපි 6ක් 4ක් නොදන්න කුඩා දරුවෝ වාගේ ආධුනික නාවක විපස්සකයෝ එහෙම නැත්නම් ආධිකම්මික විපස්සකයෝ හැමදේම භාවනා කර්මාන්තයේ සඳහා අලුතෙන් ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන ඉගෙනගෙන ගන්න කවම 1000කවත් පටන් ගන්නකොට මේ එකලසක් එහෙම නැත්නම් මේ භාවනාදී වැඩෙන්න ඕනේ ඉන්දිය ධර්මයන්ගේ සමාකාර වර්ධනයක් වෙන්නේ නැහැ. අතනින් මෙතනින් කෑලි කෑලි හැදි හැදි හැදි හැදි දිගටම බණාමින් දිගටම ධර්ම සාකච්ඡා කරමින් යද්දි තමයි ඒවා ගොනු වීමක් එහෙම නැත්නම් ඒ වගේ එකලසක් එහෙම නැත්නම් ඒක රස භාවයකටපත් වෙන්නේ. මේකයි මේ ධර්මයේ තියෙන ගැඹුර අපි කොනකට වැඩිය හැල්ලු කරගන්න ගියොත් අපි හිතන මේ අහවල් දෙය කෙරුවොත් නිවන් දකින්න පුළුවන් කියලා ඒක හේතුක ඒකකාරණිකව නැත්නම් රේකී ක්‍රමයට හිතන්න පටන් ගන්නවා. ඒක තමයි ලෝකයාගේ ස්වභාවය. නමුත් ඒ හැමදේම එකලස් වෙනකන් ඒ කාරණා ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා එකලස් වෙන්න දේවල් තියෙන්නත් ඕනේ. ඒ දේවල් අතර සමතුලිත භාවයක්, සමබර භාවයක්, ඒ අතර සමාහිත භාවයක් තියෙන්නත් ඕනේ. ඉතින් මේ දෙකම එකවර හැදෙනවා කියන එක අමාරුයි හැදුනොත් හිත ඒකාන්තෙම යහපැත්තට පයින්. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ඔය අතනින් මෙතනින් අතනින් මෙතනින් කෑලි කෑලි හදාගෙන යන එකයි. සමහර වෙලාවල් වලට සීල සීලේ මුල් කරගෙන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය වශයෙන් අපි වඩනවා. තව සමහර තැන්වලදී අපි 이르දිපාද වශයෙන් ඡන්ද විරිය චිත්ත මීමන්සා වශයෙන් මේ අපේ પરමාර්ථයට යනකම් අපි දැඩි කුසල ඡන්දයකින් දැඩි වමනාවකින් ශ්‍රද්ධාවකින් එළවෙන වෙලාවක් එනවා. එහෙම නැත්නම් දැඩි වීරියකින් සපයාගත යුතු දේවල් ආයාසයකින් එහෙම නැත්නම් කෙලස් තවන වැර ඇතුව ආතාප වීර්යයෙන් සම්පාදනය කරන වෙලාවක් තියෙනවා. දතින් දත හපාගෙන, දාඩිය දාගෙන අල්ලන වෙලාවකුත් තියෙනවා. ඊගාවට චිත්ත භාවනාවක් වශයෙන් හොඳට හිත සමාහිත කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් මේක ළඟා වෙන්න බලන වෙලාවකුත් තියෙනවා. එහෙම නැත්නම් විමර්ශන බුද්ධියෙන් සොයා බලලා කටයුතු කිරීමෙන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ විදිහට මේ ගමනට අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ඔක්කොම ටික බුදුජානනාංශයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පෙන්ලා තියෙනවා. ඉතින් ඒ වයිදී චෛසික වගයක් අපි කාඩ් කුට්ටම අනනවා වගේ අනානා බෙදෙනවා. අනානා බෙදෙනවා. බෙදන්න බෙදන්න අලුත් අලුත් අතක් අපිට හම්බ වෙනවා. ආනේ හැම අතකින්ම තමයි අපි ඒ ඒ වෙලාවේ කාඩ් සෙල්ලම කරන්නේ. ඒ වගේ Tamanට දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ කාඩ් කුට්ටමේ මොන අතද කියලා දන්නේ නැතුව ඒක ගැන දැනගන්න නැතුව කාඩ් කුට්ටමේ ගේමක් කාඩ් සෙල්ලම් කරන්න බෑ. ඒකේ යෝගාවචරය දැනගෙන මගේ දැන් හිත මේ தત્ත්වේ තියෙන්නේ මෙන්න මේ මේ දේවල් වැඩි වෙලාය මේ මේ දේවල් අඩු වෙලාය මම මේ දේ සමබර කරගන්න ඕනෑය කියලා තීරුම් ගන්න ගොඩාක් තලතුණ වුණාට පස්සේ එතකන් යෝගාවචරය ඒ එක එක දෙයකින් මේ දේ කෙරුවොත් මම නිවන් දකින්න පුළුවන් කියලා කෙටි ක්‍රම හදිස්සි ක්‍රම පහසු ක්‍රම හොයනවා ඒක තමයි මේ ධර්මයේ ගැඹුර දන්නේ නැති නිසායි එහෙම කරන්නේ. ඒ වගේම එහෙම හොයාගත්ත මේ ඒකාංශික ඒකීය ක්‍රමේ වැරදුනාට පස්සේ හිත නරක කරගන්න. ඒ අර වැරදි ගත්ත ධර්මයේ පිටිබඳ හැල්ලු කරගත්ත වැඩේ නිසා. නමුත් ඒත් ප්‍රශ්නයක් නැහැ. එයා අතාරින්න නැතුව නැවත නැවතත් යදිනවනම් තමන්ට නොබෝ කලකින් ඒකට අවශ්‍ය කරන අඩුපාඩු ටික මොනවද කියලා තේරෙන්න පටන් අර ගන්නවා මේකේ අනතුර එහෙම නැත්නම් මේ ගමනේ තියෙන නාස්තිය සිද්ධ වෙන්නේ අතරමැග මේ සටන පාවා දුන්නොත් තමයි. අතරමැග සටන පාවා දුන්නේ නැත්නම් ඒකාන්තෙම නිවනෙන් තමයි කෙලවර මොකද මේ මුලින් මුලින් තමන් උපයාස අපයා ගන්න ලද දේවල් එකලස් වෙලා එන්න කාලයක් යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ යම් හේකින් යෝගාවචරය සමාධිය පමනක් ඇසුරු කරන්න පටන් අරගත්තොත් එයාගේ කයසිත දෙකම ලීන භාවයටපත් වෙනවා. තීන මිද්ද භාවයටපත් වෙනවා. ඇකිලෙන්න පටන් ගන්නවා නින්දට වැටෙනවා. නිතරම ඒකාන්ත වශයෙන් දැඩි වීර්ය වශයෙන් පමනක්ම කරන කෙනාට හිත ඇවිස්සෙනවා. හිත උද්දච්ච කුක්කුච්චයට වැටෙනවා. ඇවිස්සිච්චි මීමැති පොදියක් වගේ ගලක ගහපු පුවකිට්ටක් වගේ අලු ගොඩකට ගලක් ගැහුවා වගේ හිත වික්ෂිප්ත වෙනවා අය මොන විදියෙන්වත් එකතු කරගන්න බැරි වෙයි කියන මට්ටමට වගේ අවිසෙන් පටන් ගන්නවා ඒ වගේම යම් හේකින් උපේක්ෂා කෙරුවොත් ක්‍රියාකල යුතු වෙලාවේ උපේක්ෂා කළොත් එතකොට එන සමාධියමුත් කවදාකවත් ආශ්‍රෝ ධර්ම කැපෙන්නේ නැහැ ඒ නිසා අපි දැනගන්න ඕනේ එන දෙයට එnderලා ඒ දේ අනුව ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා මිසක්කා බාධකෙන් නැති වෙන විදිහට කටයුතු කරලා බාධක ආපුවම ඉසాత බැඳගෙන අඬලා එහෙම නැත්නම් ඒ එන බාධකත් එක්ක ගැටිලා උපේක්ෂා වැඩෙන්නේ නැහැ. ඒක නෙවෙයි උපේක්ෂාව කියන්නේ. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. මේ තුනම සමාධියත් සමාධි නිමිත්තත් පග්ඝහ නිමිත්ත කියන වීරියත් උපේක්ෂාවත් කියන මේ තුනම සමබර වුණොත් සමவாயයට යෙදුනොත් එහෙමනම් ඒ කෙනාට නිවනේ පෙර නිමිති පහළ වෙනවා. එහෙම නැත්නම් සූර්ය උදා වෙන්නේ ඉස්සෙල්ලා අරුණ නගිනවනේ. අරුණ නගිනකොට දන්නවා අන්ධකාරය හමාරයි, රාත්‍රිය හමාරයි. දැන් තව ටිකකින් ඉර එනවා. ඉර එන්න කලින් අරුණ එක්ක වගේ. ඒ වගේ Tamanට තේරෙනවා తాවකාලිකව Tamanගේ හිත තං හොත් චිත්තං මුදුංච කම්මනියංච. හිත මු르දු භාවයටපත් වෙනවා. ඒ මු르දු භාවය පෙන්නන්නේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ. කුඹලා මේ මැටි ටික සැකේට තියලා කරකවන්න ඉස්සෙල්ලා හොඳට බරගල් අයින් කරලා මැට්ට තම්බනවා. තම්බලා අතට ගත්තාම යාට ඕන පැත්තකට අම්බන්න පුළුවන්. ඒ ඒ මෘදු භාවයට කියන්නේ කලල් භාවය කියන්නේ. ගොවිතැන්පත් කරන මිනිස්සයා දෙయ్య හාලා පෝරුලැලගෙන ගානකොට කලල් මඩ හැදෙන්නේ කොහොමද? පුදුමාකාර විදියට මෘදු ගතියක්. ඒ කලල් මඩේ ඒ කලල් කරගත්ත මඩේ ගොයම් පෙලක් හිටවන්න පුළුවන්. බිත්තර වියක් දාපු ගමන් ඒ මැට්ට කාගෙන ගිහිල්ලා බිත්තර වියට ඇල්ලුවාට පස්සේ එතනින් බිත්තර විය කණු කැපිලා මතුවලා එනවා. ඒක කරන්න බෑ කුඹුර කටුසරණ. කුඹුරේ සමබර වෙලා වතුර හිටියේ නැත්තම් කලල් කරගත්තේ නැත්තම් පෝරු ගහගත්තේ නැත්තම් අන්න වගේ තමන්ගේ හිතේ තියෙන මේ මුරුදු භාවය හිත සකස් වෙච්ච බවට හිත කර්මන්නේ වෙච්ච බවට ලකුණක් දෙක තමයි කර්මන්නේ භාවය වැඩේට යාදෙන ගතිය එහෙම නැත්තම් ඔක්කොම දේවල් සමබර වෙලා හිටින ගතිය ඉතින් මේක සාමාන්‍ය මේ කම්මඤ්ඤ භාවයේට නිදර්ශනයක් කියන තියෙන්නේ දැන් කාලේ පොඩි ළමයි ඉස්කෝල ළමයි හරියට මේ ක්‍රීඩා තරඟ වලට ඉසව් ජවන සහ පිටියේ ක්‍රීඩා ඉසව් වලට පුහුණු කරනවා ඒ පුහුණු කරන හැම දරුවෙක්ම ඉසව්වට යන්න ඉස්සලා පිට්ටනිය වටේ රවුමල් දෙකක් දුවලා ඇඟ රත් කරගන්න ඇඟ රත් කරගත්තේ නැත්නම් එයාගේ ශක්තිය එයාගේ හැකියාවන් මතුවෙන්නේ නැහැ ඇඟ රත් කිරීම කෙරුවට පස්සේ තමයි කර්මන්‍ය භාවයටපත් වෙන්නේ එහෙම නැත්නම් මේ කුසීත වෙලා ඉන්න වෙලාවක ඉසවට ඉදිරියපත් වුණාට අංගපසංග හරියට වැඩ කරන්න. ඒ නිසා අංග රත් කරගන්න ඕනේ. ආන්නේ වගේ කර්මන්‍ය කම්මන්‍ය භාවයක්. ඉතේ කර්මන්‍ය භාවයක් ඇති කරන්න මේ කර්මන්‍ය භාවය හිතෙත් ගතෙත් දෙකම එන්න ඕන. අපි ඒකට ඉංග්‍රීසියෙන් වෝම් අප් කරනවායි කියලා කියනවා. ඒක රත් කර ගැනීමක් කරනවා. ඒක තමයි දැන් තේරෙන පටන් ගන්නවා භාවනාවේදී මේ හිත කුසීතල ඇනුම් අරගෙන ඇඹරි ඇඹරි මිහිරි කට කටියක් නෙවෙයි වැඩේට ලැහැස්සිලා ඉදිරිපත් වෙන ගතියක් තියෙනවා. ප්‍රබස්සරංජ අන්ධකාරයක් පේන්නේ නැහැ. හිත හොඳට එලි පහලි වෙලා කලෙලි වෙලා තියෙන ගතියක් Tamanට පේනවා. ඒ කියන්නේ අන්ධකාරයක කැලේක දනකුරෙන් එනගෙන හතර නඩෙන් කටුකොලක් අස්සේ වැස්සේ අන්ධකාරේ රිංගගෙන යනවනම් සර්පයෝ ඉන්න තැනක කූඩල්ලෝ ඉන්න තැනක මේ මනුස්සයා පුදුමාකාර වෙහෙසක ඉන්නේ. මේකේ පමා වෙන්නත් බෑ පමා වෙච්ච ගමන් කුඩැල්ල නගිනවා. සර්පයා දන්නෙත් නෑ වනසතා දන්නෙත් නෑ. රිංගගෙන යන්න ඕනේ අන්ධකාරයි එලියක් නෑ වහිනවා කටු මේක රිංගාගෙන යන වගේ තමයි ආධුනික යෝගාවචරය ඉස්සල්ලාම භාවනාවට බැසන පස්සේ නමුත් එහෙම කරගෙන කරන ගිහලා ඕන ටික වෙලාවකදී යෝගාවචරයට තේරෙනවා දැන් නම් ආශ්‍රද ප්‍රසව 10ක් 15ක් වෙනකම් මට අල්ලගෙන යන්න පුළුවන් දැන් නම් සක්මණේ පියවර 10ක් 15ක් එහා පැත්තට යනකම් මට අල්ලගෙන යන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයට කටුකසර කැලයක් අස්සෙන් ගිහිල්ලා කලෙල්ලියකට වැටෙනවා වගේ. ඊට හිටගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචර තියෙනවා මම මෙතෙන් දෙනකම් ආවේ. බොහොම අමාරු දුෂ්කර කටුකොලක් අස්සේ. දැන් මට මගේ අරමුණට විධාන කරන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වෙලා මට භාවනා කරන්න ඕන කියලා එනතන් තමන්ගේ ශක්මනේදී තමන්ට විධාන කරන්න පුළුවන් මට පියවර මෙච්චර ගාණක් යන්න පුළුවන් වෙයි මම කරනවා කියලා වගේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා කලෙලියක් වෙල්ෙලියක් ආන්නයකට ඒක ප්‍රබස්සර ගතියක් ප්‍රබස්සර ගතියක් කියලා කියනවා එතකොට නැච්ච බබංගු අතකසා දාලා මට බෑ මම යනවා යන්න කියලා ඒ ගසා දැමිලි එහෙම නැත්නම් අතකසා දාගෙන යන ගති නෑ පොළමොළ ගති නෑ ඉස්සර නම් පොඩ්ඩක් කම්මැලි වෙච්ච ගමන් සද්දයක් ඇහිච්ච ගමන් වේදනාවක් ආව ගමන් හිතවිල්ලක් ආව ගමන් බෑ බෑ බෑ මට භාවනා කරන්න බෑ කියලා සල්ලු කසා දාලා දුවගෙන යනවා. ආසනෙන් නැගිටලා යනවා. දැන් නෑ. දැන් එහෙම පබංගුර ගතියක් එහෙම නැත්නම් භංගුර ගතියක් මේ දෙකට කඩනකොට කැඩිලා යන ගතියක් නෑ. කමක් නෑ ඒක කරදරේ තමයි. නමුත් මම ඒජීජි උත්සාහ කරන්න ඕනේ මගේ අරමුණේ ඉන්න. එහෙම කෙරුවොත් මේ සද්දේ මේ වේදනාව නැති වුණාට පස්සේ මට හොඳට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා තමයි තේරෙන පටන් අර ගන්නවා අතගසා දාගෙන ගියොත් කබලෙන් ලිපට වැටේ. මට මතකයි මම පැවිදි වුණේ 88 විතර වගේ. ඊට පස්සේ ඔය 90 විතර වෙනකොට මට මං ඉල්ලීමක් කරා අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේගේ උපස්ථානේ බාර දෙන්නයි කියලා. ඒ ආශාවට මේ ස්වාමීන් වහන්සේ දිහා බලනකොට ඒක පිනක්. ඉතින් ඊට පස්සේ වැඩිමහල් ස්වාමීන් වහන්සේලා කිව්වා බෑ බෑ එහෙම උපස්ථානය නවකයන්ට දෙන්න බෑ. ලොකු ස්වාමීන්ගේ අනුමත වෙන්නත් ඕනේ. ඔයත්ෝ ආවේ විවිකේ සඳහා ඒ විවිකේට බාධා වෙනවා දෙන්න බෑ කියලා. ඉතින් මම කව ප්‍රශ්නයක් නෑ මට. නොදුන්නට ඒක ප්‍රශ්නයක් නෑ. මම මේ ඒට අපේක්ෂකෙක් වශයෙන් තියාගෙන ඉන්න ලයිස්ට් හම්බෙච්චලා කතා කරන්නයි කියලා. ඉතින් කොහමද ලොකු සංසේ කොළඹ ඉන්න වෙලාවක මට රෑ 10 ට පණිවිඩයක් ආවා. ඊට පස්සේ ආයකයා ගියා යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මට හරි සතුටක් ඇති වුණා. මම අමු ගිහියා මේ පැවිදි වෙච්ච ගමන් මොනවත් දන්නේ නැහැ. ඒකට මට වටිනා ස්වාමීන් වහන්සේ නමකගේ උපස්ථාන ලැබුණයි කියලා මම ගිහිල්ලා ඉතින් ලොකු සාංශිකෙත් එක්ක දන්නවා. හැබැයි උපස්ථාන කරන වෙලාවේදී ඒ බෙහෙත් නිසා කොළඹ නැත කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ ගෙදර ඉස්සරහ තියෙනවා මේ බුදුගයක් පුංචි. ඒකේ ෆෑන් එක නිතරම කටකටස් කටකටස් කටකටස් ගාලා කරකිනවා. දාපු ගමන්ම සද්ද එනවා. ඉතින් මෙහි වගේ නෙවෙයි හරිය උෂ්ණයි. ඒගොල්ලෝ මధుරෝ. ඉතින් මම මත්දහනේ ලොකු සංස්පස්ථාන කරලා මත්දහන කියලා භාවනා කරනවා ඉස්රායෙන් කන්ටේනර් යනවා කොන්ද උඩින් යනවා වගේ. ඉතින් ඉඳගෙන ඉන්නකොට මෙහෙන් කටකටස් කටකටස් ගන්නවා. ඉස්සරහින් කන්ටේනර් අනිත පුගා මට නිින්දට වැටෙනවා. ඉතින් කවුරුත් යන්නේන කට්ටියට ටිකක් පේනවා. මං හැංගිලා හිටියට පේනවා. ඉතින් හැමදාම මේ චාරිත්‍රය කරනවා අර භාවනා කරන ගතිය පෙන්වන්නේ. මේ වයසක ආමතු කෙනෙක් දවසක් ඇවිල්ලා ඉවරලා කිව්වා නේ ආයසුන්ට හරි පිනක් හම්බුනේ. කොහොම හොඳයි. පුළු පුළුවන් විදියට මේ තමන්ගේ චර්යාව පවත්වාගෙන භාවනාත් කරනවනේ කියනකොට එතන ඊටම නමක් කිව්වා මං කියන්න දායසුන්ට වැඩක් භාවනා කරනවා නම් කැලේකට යන්න මේ කොළඹට ඇවිල්ලා මේ පාරවල් අයිනේ මේ පෑන් යට තටතට ගාගෙන මොන භාවනාවක්ද කියලා. මේක ආයසතුමේ යන්නේ නැන්න භාවනා කරනවා කියලා පෙන්වන්න කරන වැඩක් කියලා මට නම් පේන්නේ කිව්වා. මං කවන්නේ බොහොම හොඳයි. එහෙම කිව්වට මට එහෙම එකක් ඕනේ නැහැ. මට ඕනේ මේ දිනචරියාවට දවසට පැයක්වත් අඩු ගන්න කරන්න ඕනකමට එහෙම පෙන්වන්න ඕන කමක් තමයි තිබුණේ නැහැ. නමුත් එහෙම හිතුණා නම් ඒක ඉතින් මගේ දෝෂයක්. කාට හරි පෙන්වන්න ගියේ කියලා. කොහොම හරි මම අධ්‍යක්ෂ උසලා පිළිබරද්ද බාරගත්තා. බාර අරගෙන ඒද ලොකු සාන දවස් 15ක් විතර උපස්ථානය කළා ආපහු මේ ටැංකි දෙක ළඟ උඩට නගිනකොට මට ඒක පාරටම තේරෙනවා නිස්සද්දකම. කැලේට රිංගනකොටම තේරෙනවා නිස්සද්දකම. මොකද එතෙත් එනකන් දවස් 15ම රෑ දවල් දෙකේම ගෝසාව. රෑ දවල් දෙකේම රස්නිය. රෑ දවල් දෙකේම මధుරුව. ඒතිෙදි ඒකෙදී තියෙන ගතිය වෙනස මට වැටහුනේ නිස්සද්දභාවය මං අරගේ අවදියෙන් හිටි නිසා. ඊට පස්සේ ගිහිල්ලා චීන වැට්ටි ඉවර කරලා පර්ණ භාවනා ශාලාව තියෙන්නේ. මට හරි ආසාවක් හිතුණා දැන් මේ කැලේ තියෙන සම්පූර්ණ නිසද්දතාවයේ මත ඉන්නකොට මට තේරෙනවා කොළඹදී ඒ ආපු කටුසර ගතිය නිසා තමයි දැන් මේක මෙච්චරම ප්‍රියමනාප. මම ඒක කොළඹදී භාවනා නොකරුවා මට මේක තේරෙන්නේ නැහැ. මෙතන පිරිසුදුවක් තියනවා කියලා. ඊට පස්සේ මට හිතුණා අනේ අර කොළඹදී හම්පිච්ච හාමුදුරුව හම්බුනොත් දැන් කියලා දෙන්න මම මේක කරපු නිසානේ මට මේ විවිකේ තේරෙන්නේ අර ගෝසාවැඳුනත් භාවනා කරන කියන කියලා පස්සේ මට තුන ඒකත් මාන්නක්කාරකමක් ඕනේ නෑ නමුත් ඒ ආහඳුර මට ඒක පෙන්නපු කාරණාව නිසා මගේ හිතට හොඳට වැදුනා කාරණාව. අපි හත්තයි ගෝතයි මధుරෝ අනම්මනම් කියලා කරබනේ හිටියානම් මధుර නැති නිස්සද්ද තැනකට ආවට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මොකද්ද මේ හම්බෙච්ච එකේ වාසනාව කියලා. ඒක නිසා ඒ අපිට හම්බෙන දුෂ්කරතාවලදී අරමුණේ හිත පිහිටවන්න පොඩ්ඩක්වත් උත්සාහ කරේ නැත්නම් චෝදනා කරගෙන ඔහොම පුළුවන් ද භාවනා කරන්න. ඒකට සීතල වෙන්න ඕන නේද? මధుරෝ නැති වෙන්න ඕන නේද? නිස්සද්ද වෙන්න ඕන නේද? එහෙම නැත්නම් මම භාවනා කරන්නේ නැහැ කියලා හිටියනම් අර කවදාකවත් ඒ නෑ නිස්සද්ද තැනක මధుරෝ නැත්තනක සීතල තැනක තියෙන වටිනාකම. ඒ නිසා ඇත්තට මේ සීතලක මේ වටිනාකම ආවේ අතනදී වැටි වැටි හරි කරපු නිසා. ඒකටත් අපි ද්වේෂ කරලා නොකර හිටියානම් මේකේ වටිනාකමක් නැහැ. ඒක නිසා වැඩ කරන මිනිහා භාවනා කරන මනුස්සයා <clears throat> මේ හොඳ දේ මේ නරක දේ මේ රුචි දේ මේ අරුචි දේ මේ සප්පාය දේ මේ අසප්පාය දේ කියලා ඉව්ව බාධාවට ගන්නෑ. හැබැයි මේ කියන්නේ ආදුනිකෙක් නෙමෙයි. ආදුනිකයට ඇත්තටම සප්පාය දේ තියෙනවා. ආදුනිකයට පටන් ගන්නකොට ඇත්තටම රුචි දේ තියෙනවා. පහසුකම් ටික තියෙන්න ඕන. පහසුකම් ටික තියලා අපි යන්තම් මේ ශිල්පේ ගන්න ගත්තට පස්සේ එනතම මේ දියත් කරගත්තට පස්සේ අපි හැමදාමත් විවිධකේ බලාපොරොත්තු වෙන හැමදාමත් නිසද්දම් බලාපොරොත්තු වෙන හැමදාම ශීතලකම් බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ හිත වැවෙන්නෙත් නෑ, වැඩෙන්නෙත් නෑ. ඒක නිසා මේ දේට ගැළපෙන විදියට තමන්ගේ හිත වැඩෙනවනම් ඒ හිතේ තියෙන අර ඔලොමලකම අඩු වෙන ගතිය තියෙන ප්‍රභංගර ගතිය භංගුර ගතිය අඩුයි අතකසා දාගෙන සලුවකසා දාලා නැගිටලා යන්නේ මේ දැන් බාධායි තමයි මේ බාධාව තියෙද්දි පුළුවන් ආශස් ප්‍රසවාසය කරන්න මේ බාධාව තියෙද්දි පුළුවන් ටික සක්මන් කරලා වම දකුණ කරන්න කියලා ඒක නිකන් හරියට දත කාගෙන අල්ලගෙන ඉන්න වගේ කරනකොට සමාධියක් ලැබෙන්නේ නැහැ උපේක්ෂාවක් ලැබෙන්නේ නැහැ හැබැයි මේ තාක් දුෂ්කරතා තියෙද්දී <clears throat> උත්සාහ කරපු එකේ මොකද්ද අත්දැකීමක් ලැබෙනවා. ලැබුණාට පස්සේ ඒ බාධා නැති තැනට ගියාට පස්සේ හොඳටම ට්‍රැෆික් ජෑම් එකක වාහන තදබදයක හිර වෙලා ඉන්න මිනිස්සෙක් වාහන තදබදයක් නැතුව පාර හම්බ වෙච්චාම එයාට හොඳට වෙනස තේනවා. දැන් නම් මට ඔන්න පාර හම්බුණා. ඔච්චර වෙලා මම පුගිරිය පුපු පගෑ ගහගා වාහන තදබදේ ඉඳලා ඔන්න දැන් හම්බුණා කියලා තේරෙනවා වගේ ඒ පබංගුර ගතිය හිතක තේරෙන්නේ හිතේ භංගුර ගතිය අතකසා දාගෙන සලුවකසා දාගෙන යන ගතිය පෘ탁ජන ගතියක් බවත් භාව අභාවිත මනසක් බවත් කෙලෙස් භරිත මනසක් බවත් ඒ මනසේ කෙලෙස් අඩු වෙනකොට ආර්ය භාවයට කිට්ටු කරනකොට භංගුර ගතිය නෙමෙයි භංගුර ගතිය නෙමෙයි තියෙන්නේ ඒ තියේදි පොඩ්ඩක් කාගෙන ඉන්න ගතියක් තියෙනවා ඊට පස්සේ තමයි යාට සම්මා සමාධියති මනාකොට හිත සමාධිගත වෙන්නේ කෙලස් කැපෙන තැනට එන්නේ. ඉතින් ඒක නිසා මේ කියන ලකුණු ටික මේ සමාධ නිමිත්ත, පග්ඝහ නිමිත්ත, උපේක්ෂා නිමිත්ත පාවිච්චි කරනට හිතට එනවා ආවා මම ඒක දැනගත්තා කියලා යෝගාවචිතේකට එක සැරයක් වුණොත් මගේ හිත දැන් මු르දු වුණා කර්මන්‍ය භාවයටපත් වුණා ප්‍රබස්සර ගතියකට කලීලියකට ආවා අතගසා දාගෙන යන ගතියක් නෑ ඔලොමල ගතියක් නෑ දැන් සමාධියකට ආවයි කියලා ඒක සාමාන්‍ය විදිහට කියන හුඟ දෙනෙක් මන් නිවන් දැක්කයි කියලා රැවටෙන තරමටම යනවා ඒක පළවෙනි ගමන්ම Tamanට මේ වගේ පහසුකමක් ආපු ගමන් හිතනවා මේක බුද්ධියට සින්න වුණා. දැන් නටන මට නිවන් දැක්කම ආයේ හිත ඕනම දෙයකට කුඹල ගියත්තට අහුවෙච්ච මැටි පිටක් වගේ. මගේ හිත කර්මන්‍යයි නිතරම මට මේක තියෙයි. දිවා රාත්‍රියේ තියෙයි. ඒ වගේ මගේ හිත මේ කලෙලියකට ආවට පස්සේ වගේ හිටගෙන මට යන්න පුළුවන් වෙයි. මගේ හිතේ තියෙන භංගුර ගති නැති වෙයි. සමාධිය තියෙයි කියලා දැඩි ඒවට කියනවා අපි සාමාන්‍යයෙන් අදි탁සේ රුවට යනවා. මේ අන්තක්ෂරට ගිය කෙනා බොහෝම ඉක්මනට කඩාන වැටෙනවා. යන ඉක්මනට කඩාන වැටෙනවා. මොකද එයා හිතනවා මේ අහම්බෙන් හම්බෙච්ච මේ එකලස හැමදාම තියෙයි කියලා. එහෙම නැත්නම් ඒක කැඩෙන්නේ කවුරු හරි මට හුණියම් කරලා වෙන්න ඇති. එහෙම නැත්නම් මගේ සීලය කැඩලා වෙන්න ඇති. එහෙම නැත්නම් මම අබහුවේ කෙනෙක් වෙන්න ඇති කියලා ඊට පස්සේ හිත නරක කරගන්න. නමුත් එක රැයකින් මේ වැඩේ හරියන්නේ නැති බව තේරුම් ගන්න ඕන. ඒක බණකින් මේක හදන්න බෑ. එක ප්‍රයත්නකින් මේක හැදෙන්නේ නැහැ. පළවෙනි වෙලාවට එහෙම ආපු වෙලාවේදී අදි탁ශීරුවට යනවා වෙනුවට යෝගාවචරය තේරුම් ගන්න තියෙන්නේ මට මගේ පින තියෙනවා. දැන් එකලස් වුණා. හැබැයි මේ එකලස කන්නොත් ආයෙසරෙන් මං හිටපු තන්න වැඩනවා. වැටුණට ස්ථිරහානියක් වෙන්නේ නැහැ. දේවල් වලට ස්ථිරහානියක් වෙන්න ආයෙසරයක් මහන්සිලා එකලස් කරනකොට ආයෙසරයක් අර තත්ත්වෙ එන්න පුළුවන්. ඒක නැවත නැවතත් උපයසපය ගන්න දන්න යෝගාවචරය ශිල්පේ දන්නවා. එයා දන්නවා වැටෙන එකත් ස්වභාවිකයි. ඊට පස්සේ නැගිටව ගන්න එකත් ස්වභාවිකයි. හිතන්න යම් වෙලාවකට යෝගාවචරයට වැටුණාට පස්සේ හිතක සදා අතක සදා කර නැගිටලා යන්නේ නැතුව මම ආයෙසරයක් උත්සාහ කරන්න ඕනේ කියලා උත්සාහ කරලා නැගිට්ට අවස්ථාවක් හිතනද පළවෙනි වතාවේ අපි කාරණා තේරුම් ගත්තේ ගුරුවරයෙක් කියලා දීලා. දැන් නැගිටින්නේ තමන්මයි. අන්න ඒකයි ඒකේ තියෙන වටිනාකම. දැන් නැගිටින්නේ තමන් අත ළඟ තියෙන අත්බේත් වලින් නැගිටින්නේ. අතේ වශයේ තියෙන ආයුධ උපකරණ ටිකෙන් නැගිටිනවා. නැගිටින පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා පොතේ කොච්චර දැනුම තිබුණත් මම ප්‍රායෝගිකව යොදවලා අස්පනා පිට අද්දුටු මේ අත්දැකීම කදාකවත් තව දෙයක් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට Taman ළඟ මේ හැකියාව, මේ ක්‍රම සහ විදි මේක සඳහා ගුරු හරුකම් Taman ළඟ තියෙනවා ඒක මම ක්‍රියාත්මක වෙන්න නම් අකර තැබ් එකට පත්විය යුතුයමයි. කවදාවත් නැතෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කවදාකවත් අපි අපේ හැකියාව ක්‍රියාත්මක කරන්නේ අකර තැබ් එකට පත් වෙන්නේ නැත්තම්. අකර තැබ්බේ තමයි අපේ සම්පූර්ණ මොළයේම එක පාට වැඩ කරන්න පටන් ගන්න. නමුත් අපි ස්වභාවයෙන් අකර තැබ් වලට තරහයි. ඒ නිසා මේ ලෝකේ වැඩිම විද්‍යානුකූල නිෂ්පාදන ආවේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ. සියල්ලන්ටම බලාපොරොත්තු සුන්ුණා. මරනවා කිව්වහම ජාතින් වශයෙන් මරන්නේ. විනාශ කරනවා කිව්වහම ලෝකේ තියෙන උත්ප්‍රේම දේවල් විනාශ කරනවා. මෙන්න මේ භයානක තැනේ තමයි මනුස්ස මනස ක්‍රියාත්මක වෙලා අද තියෙන විද්‍යා දියුණුවට ප්‍රධානම නැග්ම ආවේ ඒක නිසා විශාල භයානකම කරහා ලකූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ ලুকু සද්ධාව නිසා කුසල ඡන්දයක් පහළ වෙනවා. කුසල ඡන්දේ නිසා අදිමොක්කයක් පහළන පෙරදක්මක් පහළ වෙනවා. මේ මනුස්සයා අමෝරගත්ත කඩුවක් ගත්ත කෙනෙක් වගේ යුද්ධ යුද්ධට ගිහිල්ලා ලිය දැකලා වීරත්වයක් ඇති කරගත්ත සෙබලෙක් වගේ මොකටවත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා භාවනා පාරේ යනකොට උඟ දෙනෙක් හිතාන ඉන්නවා හොඳ ගුරුවරයෙක් කාට කියලා හොඳ භාවනා මධ්‍යස්ථාන කියලා නියම කර්මස්ථානේ ගත්තොත් Eh, කෙලින්ම ඉන්ටර්සිටි බස් එක නැගලා අතනින් ගිහිල්ලා මෙතනින් බහිනා වගේ කරන්න පුළුවන් කියලා. කිසිම කෙනෙකුට කවදාකවත් එහෙම අවස්ථාවක් නැහැ. එහෙම වෙලා තියෙන්න පුළුවන් පෙර ආත්මවල හුඟක් පින් කරලා ක්‍රමසාවිත් දන්න කෙනා. ඒක නිසා භාවනා ජීවිතයේදී එහෙම නැත්නම් මේ අදිචිත්ත මනියුත්තේන බික්කුණා කියන විදිහට සැදී පැහැදී කටයුතු කරන කෙනාට වෙත පැමිණෙන දුක යාට හම්බෙච්ච සම්මානයක් ආවා. යාට හම්බෙච්ච පදක්කමක් ආවා. එයා උත්සාහ කරන්නේ ඒක හරහා ගමන් කරලා ඒකට තමන් අතේ තියෙන ආයුධ උපකරණ වලින් ක්‍රමශහ විදි වලින් කොහොමද කරන්න පුළුවන් කියලා උත්සාහ කරලා නාය මට්ටමට යනකම් ඔළුව උස්සගත්තට පස්සේ ඔය දස්කස ගුරුවෙක් හම්බෙලා අහනවා මෙන්න මෙහෙම දෙයක් වුණා මම මේම කරා මම යන්තම් ජාම බේරගත්තා මේක තව දිනු කරන්නේ කොහොමද කියලා ආන්නේ විදිහට එන්නේ එන්නේ එන්නේ මේ වෙලාවේ මම සමාධි නිමිත්ත වඩන්න ඕනේ මේ වෙලාවේදී මම පග්ඝහ නිමිත්ත වඩන්න ඕනේ මේ වෙලාවේදී මම උපේක්ෂාව වඩන්න ඕනේ කියලා මේ උපකරණ තිබුණට කොතනදී දෙක යොදවන්න ඕනේ කියන එක තන්නේ ක්‍රම යෝගාවචරයතේ තියෙන එකක් කාටවත් කියන්න බෑ මෙතෙන්දි මේ වැඩේ කරපන් මෙතෙන්දි මේ වැඩේ කරපන් කියලා කල්ැතුව පොතක ලියලා පෙන්නන්න බෑ ඒ නිසා වැදගත්ම දේ මේ මේ ඉදිරිපත් කිරීම අනුව දැන් Taman ඉන්නේ මොන වගේ අකරතැබ්බකද කියලා මොන වගේ ප්‍රශ්නයකද කියලා මොන වගේ අපහසුතාවයකද කියලා කලකොල නොවි එක තේරුම් ගන්න මිනිහා නිවනට බොහෝම කිට්ටුයි. එහෙම නැත්නම් අපේ වෛද්‍ය භාෂාවෙන් කියනවනම් රෝග නිర్ణය දන්න මිනිහට බෙහෙත එතනමයි. රෝග නිర్ణය කරන්නේ නැතුව බෙහෙත් තිබුණට බිව්වොත් කවදාකවත් ඒ ලෙඩේට අදාළ බෙහෙත ලැබෙන්නේ නැහැ. එතකොට රෝගෙන් බෙහෙතින් හටගත්ත රෝග එනවා. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක එනවා. ඒ නිසා දක්ෂ වෛද්‍යවරයා හෝ දක්ෂ රෝගියා උත්සාහ කරන්නේ මට හැදිලා තියෙන ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්න. ඉතින් ඒකට ලෙඩේ එන්නත් ඉස්සලා බේත් බොන මනුස්සයල කවදාකවත් හම් වෙන්නේ නැහැ. ඒ මනුස්සයල ලෙඩේ එන්නත් ඉස්සලා තක්කු මුක්ක වෙලා බේත් බොනවා. ඒතර රෝග ලක්ෂණ අල්ලන්න බෑ. ඒක නිසා රෝගයත් එක ටිකක් ඉඳලා පරීක්ෂා කරලා තමයි රෝග ලක්ෂණ අල්ලන්නේ. ඒ නිසා මේ කටයුත්තේදී මේ වගේ උපක්‍රම තුනක් තියෙනවා. ලෙඩ තුනක් තියෙනවා. කොයි එක කොයි වෙලාවද කරන්න ඕන කියන තැන බේත නෙවෙයි වැදගත් වෙන්නේ රෝග නිర్ణයයි. උගදෙනෙක් හිටනවා රෝග නිర్ణය බුදුහාමසෝ කරලා දෙයි කියලා. ඇත්තටම බුදුරජාණන්සේ හිටියනම් උන්වහන්සේට තිබුණේ ආශය අනුසේ ඥාණය රෝග නිర్ణය කියත හැකියි. බුදුරජාණන්සේ පින්නුවම් පැවට පස්සේ අපි අඳයි. අපිට දැන් ඒ ඇහැ නැහැ. දැන් අපි කරන්නේ කන බල්ලන් ගිහිලා. ගහලා හිතා ගන්නවා මට මේ අපහසුටපත් වෙලා තියෙන මට සමාධිය මැදි නිසා මම මේ අපහසුටපත් වෙලා තියෙන මට වීරිය මැදි නිසා මම මේ අපහසුටපත් වෙලා තියෙන මේ උපේක්ෂාව මැදි නිසා කියලා යෝගාවචරය තේරුම් ගන්න නැතුව මොන බේත දුන්නත් ඒක පොට්ට chance එකක් විතරයි. ඒක නිසා සර්වචනාංශිකේ දේශනාවල් ඔය විශේෂයෙන්ම ඉතිවුත්තක පාළිය සඳහන් වෙලා තියෙනවා තථාගතස්ස භික්කවේ දේශනා ධම්ම දේශනා දෙතවරයි දෙආකාරයි බුදුහාමුදුරන්ගේ දේශනාව දෙආකාරයි මොකද්ද ඒක පළවෙනි එක තමයි අච්ඡයන් අච්ඡයතෝ පස්සත අයම් පටම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන පළවෙනි පෙරමුණ ඉස්සරහට එක තමයි මගේ වැරද්ද මේකයි කියලා වැරද්ද වැරද්ද වශයෙන් දැන ගැනීම. අච්ඡං අච්ඡේතෝ පස්සත අච්ඡං කියලා කියන්නේ අත්තරද්ද කියලා අපි සිංහලට දාන්නේ. මගේ අත්තරද්ද මේකයි කියලා තමන්ම දැනගන්න ඕන. ඒකේ තියෙන වටිනාම දේ තමයි අත්තරද්ද දැනගෙන පශ්චාත්තාව නොවී සිටීම. ඒක තමයි තපස කියන්නේ. තමන්ගේ අත්තරද්ද දැනගෙන පශ්චාත්තාප නොවි වසංගනවත් නෙවෙයි. වැරදගෙන ආඩම්බර වෙනවත් නෙවෙයි. වැරද්ද හරියටම ප්‍රමාණි දන්නවා මට මෙන්න මේක අඩුව. අච්චං අච්චතෝ පස්සතායන් පඩම ධම්ම දේශනා අච්චං අච්චේතෝ දිස්වා තත්ත නිබ්බිද්දත විරජ්‍යත විමුච්ඡතායන් ဒုတိ ය ධම්ම දේශනා. වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ඒකෙන් වෙන් වෙන්න කටයුතු කරපං අයින් වෙන්න කටයුතු කරපං නිබ්බිදාට කටයුතු කරපං ඒක තමයි දෙවෙනි ධර්ම දේශනාව. අපි දැන් දෙවෙනි එක ඉස්සරහින් තියාන පළවෙනි එක පස්සට දානවා. බේත් වෙන්න හදනවා. ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව. ඉතින් පය බර වායට පිටිකර හයා බේත් බැඳා වගේ කකුලේ තියෙන ලෙඩේ තියෙන බරවාව තියෙන කකුලේ බේත් බඳින්නේ පිටේ. හරියන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමරණත් බයිනවා දොස්තරට. බේතටත් බයිනවා ධර්මයට. ඒකට උපස්ථානය කරන මනසට බැනවා සංඝයාට. ඊට පස්සේ කියනවා ඔය සිල්ලක්කට කියලා ඇති වැඩක් නැහැ. මම ඉතින් දෙඩක් ඇවිල්ලා බේත් කරන්නේ හරි ගියේ නැහැ නේ. ඉතින් ඔයගොල්ලෝ කරන්නේ නැතුනේ කතා කරන්නේ. මම කොරලාලි මේ කතා කරන්නේ. බලන්න පයේ බර වයරට බේත් පැදලා තින්නේ පිටිකර. ඉතින් සා මේක තේරුම් අරගැනීමේදී බුදුහාමුදුරෝ මේ සා ගැඹුරක් අපිට හෙලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ ලුණු මිරිස් කන මොළ ධාතුව පොඩ්ඩක් ක්‍රියාත්මක කරන්න ඕනේ. Taman දැනගන්න ඕනේ මේ වැඩේ මෙහෙම හිත අරමුණකට දානකොට ඒකට ගියාද ගියේ නැද්ද ගියා නම් ගිය බව දන්නේ කොහොමද ගියේ නැත්නම් ගියේ නැත්te බව දන්නේ කොහොමද ඔච්චරයි ඒ ටික කාට හරි කිව්වොත් ඕන කෙනෙකුට උදව් කරත හැකියි එහෙම නැතු කවගෙන් හරි යවුවොත් මං එතෙන් යවන්නේ කොහොමද මට මේක යවලා දෙන්න බැරිද කියලා කාටවත් තව කෙනෙක් වෙනුවේ මේ වැඩේ කරන්න බෑ නිසා භාවනාවේදී මේ කමඨහං සුද්ධ කිරීම අපි එහෙම නැත්නම් මේකට කියනවා ධර්ම සාකච්ඡා කියලා. බුදුමාකාර වටිනාකමක් තියෙනවා. මම මේ දේ කරා. මම මේ දේ කරපුවා. මට මේ නිරීක්ෂණي ආවා. මේ දේ අත්විඳා. ඒක කියන්න පුළුවන් කෙනාට හරියට මේ රෝග ලක්ෂණ හරියට කියනවනම් රෝග නිర్ణය කරලා බෙහෙතක් ලියලා දෙන්නා වගේ බොහෝම ඍජු කරගෙන යන්න පුළුවන්. නමුත් අපේ sannivedanaya අන්තිම දුර්වලයි. අපි හිතන නෑ මම භාවනා කරනකොට අල්ලපු ගෙදර එක්කනට තේරෙයි ලෙඩේ. එහෙම නැත්නම් ගුරුනාථට තේරෙයි බේත. මට රෑ හීනෙන් ඇවිල්ලා නත්තල් පප්පා මේ සිතකට සෙල්ලම් බඩුවක් දාලා යනවා වගේ හෙට උදේ වෙනකොට මගේ මේස ළඟ උත්තරේ තියෙයි. ඒකේ ගූඪ දේවල් ඔළුවේ තියාගෙන මේ විපස්සනා කරනවා. විපස්සනා කියන්නේ එකට එක සම්බන්ධ දෙයක්. Taman ඕනම දෙයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ උරුට්ටු වුණාට පස්සේ මුලිච්චු වුණාට පස්සේ මොකද්ද අත්දැකේ මොකද්ද Taman ඒකට කරේ කියලා කියනවනම් ආස්වාස ප්‍රසආසෙම වෙන්න ඕනේ නැහැ. සක්මනකම තියෙන වම දකුණ වෙන්න ඕනෙමම නැහැ. එදිනෙදා වැඩ කරනකොට වුණත් අපිට මුලිච්ච වෙන අපිට මුණ ගැහෙන ඕනෙම අරමුණක් ආවට පස්සේ ඒ අරමුණ વિશે සතියෙන් හිටියානම් ඒ අරමුණ පැමිණීම නිසා අපිට මොන විදිහේ වෙස්පරලියක් සිද්ධ වුණාද ඒ වෙස්පරලිය නිසා මේ අරමුණට මොකද උනේ මට මොකද උනේ කියලා කියන්න පුළුවන් නම් අපි මේ හෙටන්ද ගෙදර ගියාට පස්සේ මෙහෙට මේ ඉඳ ගන්න හම්බුනේ නැහැ කියලා කිසි වෙනසක් නැහැ. මේක හරියට අල්ලගත්තොත්. මුලිච්ච වෙන ඕනෙම අරමුණක් මුලිච්ච වීම නිසා ඉදිරිපත් වීම නිසා මට මොන විදිහේ වෙස්පර්ලියක් සිද්ධ වුණා. මම මේකට මනාප වුණාද? අමනාප වුණාද? ඒක සුඛයක්ද මට? ඒක දුකක්ද මට? ඒක මංගල කාරණාවක්ද මට? ඒක ආමංගල කාරණාවක්ද කියන එක අරමුණ එනකන් එන්නේ අරමුණ එනවත් එක්කම අපේ හිත වෙස්පරලීමක් සිදු වෙනවා. මේක දැක්කා හොඳ නිමිත්තක්. මේක දැක්කා නොදකින් නොපතා. මේක මංගලයි. මේක දුමංගල කියලා එන හැම අරමුණකදීම අපි අරමුණ વિશે විශේෂ ගැටුමක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් ඒක ප්‍රමාණ කිරීමක් කරනවා. අන්නේ ප්‍රමාණ කරන හැටියට තමයි අරමුණ අපිට ආසාදනය වෙන්නේ. අපි අරමුණු කරන ප්‍රමාණ කරන හැටියට තමයි අරමුණ අපිට දුකක් හෝ සැපක් බවටපත් වෙන්නේ. ඒක නිසා අපිට පුළුවන් නම් සැපක් ආවත් දුකක් ආවත් ෘචිදයක් ආවත් අෘචිදයක් ආවත් ඒකේ ඒ වෙච්ච දේ වෙච්ච ස්වභාවයෙන් වාර්තාකරනද එහෙනම් ඉතින් ප්‍රශ්නේ බොහෝම ලේසි. එහෙනම් අල්ලගන්න පුළුවන් බොහෝම ඉක්මනට මෙයා කිපෙන චලු චරිතයක්ද ආශාවල් පරිසරයක්ද නිදිබර චරිතයක්ද කියලා අල්ලගන්න ලේචි. අපි හිතන මේවා පුද්ගලික කාරණා මේවා කවුරුත් දැනගන්නේ කොහොඳ නැහැ කියලා. එනිසා කියනවා දොස්තර මාත්‍යගාවට නෝනට තියෙන අසනීපයක් නාඩිය අල්ලන්න ඕන හැබැයි නෝනාගේ අත අල්ලනකොට මම කැමති නැහැ කියලා. ඉතින් වෙද මාත්‍යගෙන ඔයා එන නෝනාගේ අත අල්ලගන්න මම ඔයාගේ අත අල්ලගෙන නාඩි බලන්නම් කියලා. මොකද වේදා නෝනාගේ අත අල්ලනකොට කැමති නැහැ. පෞද්ගලිකත්වය කියලා හිතා. ඒ වගේ මේ අපිට මේ මොනවා හරි අරමුණක් හම්බෙච්චාම මේ අරමුණෙන් ඇතිවෙච්ච සිද්ධිය හරියටම අතගාලා බැලුවා වගේ කියන්න බැරි නම් එතනින් එහාට යන සෑම sannivedanayakම පටලයි. ඔය ਸਰවචනanse වරිණ කාලේ මට්ට කුණ්ඩලී කියලා මේ මසුරු සිටාණන් කෙනෙකුට පුතෙක් හිටියා. ඉතින් මේ මසුරු සිටාණන් මසුරුකම නිසා රත්තරන් කැලක් කරන ගලක් උඩ තියලා තල්ලලා ඉතින් ඒක පැලැන්දුවා දරුවට කුණ්ඩලාභරණයක් විදියට. ඉතින් ඒක මට සිලුට නැති නිසා ඒකට මට්ට කුණ්ඩලී කියන නම මේ දරුවට දැම්මා. ඒ දරුවට භයානක අසනීපයක් ආවා. මේ මිනිස්යාට බයයි වෙදාට ගිහිල්ලා ලෙඩේ කියලා බෙහෙත් කිව්වොත් සල්ලි ගෙවන්න වෙයි කියලා. මිනිහා බෙහෙත් ශාලාව ළඟට වෙලා ඉන්නවා. ඒ කවුරු හරි ඇවිල්ලා වෙදාට කියනවනේ ලෙඩ. ඉතින් මෙයා අහගෙන ඉන්නවා දැන් මගේ පුතාගේ ලෙඩේ ලක්ෂණේ රෝග ලක්ෂණේ මේ මිනිසා කියනවාද? ඒකට වෙලෙදා මොකද්ද කියන්නේ කියලා. ඒ සමහරලාට ඇහෙන්නේ නැති වෙච්චාම එයා කියන වෙද මහත්වෝ මේ දැන් අරයා කිව්වෙන උණටනේ එම්බිරිස් ආපුවාම මොකරණගේ බෙහෙතක්ද දෙන්නේ කියලා. ආයෙ වෙද මහත්ය කියන එම්බිරිස් ආපුවාම අපි මේ කොත්තමල්ලි ටිකක් තම්බලා දෙන්න කියනවා. ඉතින් යා ගිහලා කොත්තමල්ලි තම්බලා දෙනවා. අනේ ලෙඩේ වැටි වෙනවා. ඊට පස්සේ ආයෙත් ගිහිල්ලා කියනවා මෙහෙම මෙහෙම වුණොත් වෙද මහත්තයා මොන වගේ බෙහෙත් දෙන්නේ කවදාහකවත් කියන්නේ මගේ දරුවට මෙහෙම ලෙඩක් තියෙනවා වෙද මහත්තයෝ ඇවිල්ලා පොඩ්ඩක් බලලා ඒක කරන්න ඒතකොට ගෙවන්න වෙයි කියලා බෙහෙත් දීලා දීලා අන්තිමට දරුවා මැරලා යනකම් යනවා. යෝගී තමන්ට තියෙන ලෙඩේ මේ සංධාර රෝගයක් මේක. ආන්න එක ප්‍රකාශ කරගන්න බැරි ගතිය අපි සමාජ සබකෝලයක් වශයෙන් නිසා හෝ පෞද්ගලිකත්වයේ නිසා හෝ එහෙම නැත්නම් අපිට වැටහෙන්නේ නැති නිසා හෝ අපි මේ ඇති කරගන්න බාධාව තන්නිකර මාරපාක්ෂිකයි. තන්නිකර කෙලේශයක්. නමුත් ඒකෙදී සමහර චරිත ස්වභාවයෙන්ම හෙලිකිරීමට කැමති නැහැ. ඒගොල්ලෝ গুপ্ত චරිත තමන්ගේ දේ තමන් බලන්නෙත් නැහැ හෙලි කරන්නත් බෑ. ඉතින් ඒකට ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් ගෑණි කෙලිරේට <coughs> මිනිහාගේ අතල්ලලා නාඩි බලන්න බෑ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා තමන් තමන් භාවනා කරනකොට දැන් අවශ්‍ය කරලා තියෙන සමාධි නිමිත්තද, පග්ඝහ නිමිත්තද, එහෙම නැත්නම් මේ උපේක්ෂා නිමිත්තද කියලා දැනගන්න ඉස්සෙල්ලා දැන් මම ඉන්නේ කොතනද කියලා දැනගන්න එපා. යම් හේකින් මේ යෝගාවචරයට තේරෙනවා නම් අරමුණේ භාවනා කරකට යනකොට හිත සැඟවි ගන්න ගතියකට හිත ලීන වෙන ගතියකට කුෂිත වෙන ගතියකට යනවයි කියලා එයා ඒ ඒ ඒ ඒ රෝග යෝගාවචරය මේ කාරණාව කමඨහන් වார்த்தාවට දානවා කියන්නේම සටනින් දිටලා මම භාවනා අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට මට අරමුණ සියුම් වෙනවත් එක්කම හිත සැඟවි ගන්නවා කියන එක නිරීක්ෂණය කරලා වාර්තා කරන්න පුළුවන් නම් සටන් දිලා ඉවරයි. නමුත් කී දෙයක් අපිට අවශ්‍ය වෙනවද කොච්චර දැනුමක් ඕන වෙනවද මේ අරමුණේ ඉන්නකොටද මට නින්දාවේ අරමුණෙන් පිට පැනලාද නින්දාවේ කියලා දැනගන්න. අහගෙන කොච්චර හිටියත් මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් යෝගාවචරය මේ උත්තර දෙන්නෙත් නැහැ. ඒ උත්තර දෙනකම් මේ බේත් ලියන්නත් බෑ. ඒ නිසා අහන්න වෙනවා. හරි නිදිමත ආවා. මේ නිදිමත ආවේ ඉඳගෙන ඉන්නකොටද සක්මන් කරනකොට. ආ ඉඳගෙන ඉන්නකොට. මේ ඉඳගෙන ඉන්නකොට මේ නිදිමත ආවේ තමයි මූල කර්මස්ථානේ ඉන්නකොටද හිත නන්නත්තර වෙලා තියෙන වෙලාවකද? දන්නේ නැහැ. එවනම් කියනවා ආයෙසරයක් ගිහිල්ලා භාවනා කරන්න කරනකොට පොඩි ඉඟියක් දෙනවා. නිදිමත ආවේ අරමුණේ ඉන්නකොට නම් හොඳයි. නිජමතාවේ අරමුණෙන් පිට ගිල්ල නම් නැත්තර වෙලා හොඳ නැහැ. ඉතින් ඒක නිසා අනිත් දවසෙත් භාවනා කරලා බලන්න මේ කුසීතකම මේ කම්මැලිකම මේ නීරසකම මේ ඒකාකාරී ගතිය එන්නේ අරමුණේ ඉන්නකොටද නැද්ද කියලා. ඉතින් මේක හරියට නිරීක්ෂණය කළා හරියට වார்த்தාව දෙන්න පුළුවන් නම් Tamanට දවස් 3 4 5ක් 6ක් ගිහිල්ලා වෙන්නේ නැති. එහෙනම් උත්තරේ තියෙනවා එතන. එහෙනම් කියන්න පුළුවන් මේක ලොකු දියුණුවක්. අරමුණේ ඉන්නකොට එන කුසීත භාවයේ ලොකු දියුණුවක්. අරමුණෙන් පිට ගිහිලා එන දියුණුව නිදිමතකම ලොකු කෙලෙසයක්. මේ දෙක වෙන් කරලා අල්ල ගන්නවා කියන එක මම ගියේ පාරත් මට මතකයි මම මතක් කරා. මම නිල්ලඹ යන කාලේ මට කිසිම අරමුණක් තුනෙත් නැහැ. ඔහේ භාවනා කරනවා නොබෝ වෙලාවකින් නින්දට වැටෙනවා. ඉතින් පස්සේ කට්ටිය සද්ද කරනකොට ඇහෙනකොට නැගිටලා යනවා මාත් නැගිටලා යනවා කවදාකවත් දන්නේ නැහැ. මේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් ඒක තේරුම් අරගන්න ලොකු ශාන්තිගේ පොත කියවලා අරමුණ මේම සියුම් වෙනවා සියුම්නට පස්සේ අතිසූක්ෂම වෙනවා එතනදී හිත එක්ක ලීන භාවයටපත් වෙලා හැංගි ගන්නවා ආන්න ඒ වෙලාවේදී මෙන්න මේ ලීන භාවයටපත් නොවි අරමුණේ ඇති කරගත්ත මේ කෙලෙස් නැති ගතිය ඉදිරියට යන්න නම් පග්ඝහ නිමිත්ත වඩන්න ලීන වෙන්න දෙන්නේ නැතුව මෙනෙහි කරන්න ඕනේ නැත්තම් අවදිමත් වෙන්න ඕනේ එහෙම නොවුනොත් හැමදාම අතෙන් ගිහිල්ලා අපි මේ බොරුවලේ වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ බව තේරුම් ගැනීමට කොච්චරක් කමටහන් සුද්ධ කරන්න ඕනද මොන තරම්වත් පොත් ලිවට ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ බුරුමේ අපේ පන්සිවාංශිකා භාවනා කරනකොට ඒ නිදිමතක් ආවා, සද්දයක් ආවා, වේදනාවක් ආවා, හිතවිල්ලක් ආවා කියලා වාර්තාගත කරනවනේ. මම ආස මම ඒටි අපි හුඟක් කළාට කරන පිම්බීම හැකිලින් භාවනාව මම පිම්බීම හැකිලින් බල බලා ගියා ගියාගෙන ඉන්නකොට ඔන්න සද්දයක් ඇවිල්ලා මගේ හිත ගැටුණයි කියලා ලිව්වොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේට හොඳට වෙලා තියෙනවනම් ඒ ස්වාමීන් වහන්සේ අහනවා මේ සද්දේ ඇහෙන්න ඉස්සර වෙලා සද්දෙන් පස්සෙත් හිත තිබුණේ පිම්බීම හැකිලිමද කියලා. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ මේ කොහටද යොමු කරන්න හදන්නේ කියලා. තුන් හතර සැරයක් අහලා බලනවා දැන් සද්දේ යන්න ඉස්සර වෙලා තිබුණේ පිම්බීම හැකිලි මූල කර්මත්තාන. ඉතින් ඇත්තටම කලාතුරකින් හොඳටම එළඹ සිටි 100ක් ඇති කෙනෙකුට විදියට මේක සපේලා උත්තර දෙන්න බෑ. ඊට පස්සේ අහන මේ සද්දෙන් පස්සේ හිත වෙන වෙන අරමුණු ගියාද නැත්නම් මූල කර්මත්තන්ට ආවද කියලා. ඒක ඊට අමාරුයි. ඒක ඊට අමාරුයි මේ සද්දෙන් ගියාට පස්සේ ආපහු ආවේ මූල කර්මස්ථානද කියලා. දවස් මම හිටියම අවුරුදු 3ක් මාස 3යි මාස 9ක් මේ දිගට මේ සායර ප්‍රශ්න කරන ක්‍රමයේ අහගෙන අහගෙන අහගෙන අහගෙන ගිහිල්ලා එක දවසක් ධර්ම දේශනාවදී කිව්වා පටන් ගන්නකොට සතිය නම් අවසානට සතිය නම් අතරමැද වෙන කිසිම දෙයකින් කෙලෙස් වෙන්නේ නැහැ කියලා. තමයි සතියෙන් ඉනකොට සද්දයක් ආව, වේදනාවක් ආව, හිතවිල්ලක් ආව. ඊට පස්සේ ඒක ගියාට පස්සේ ආයේ සතියට නම් හිත එන්නේ කෙලෙස් නැහැ. ඉතින් මේ දෙක කාටද පුළුවන් පරීක්ෂා කරන්න මේ සද්දෙන්ද ඉස්සෙල්ලත් තිබුණේ සතිය නැත්නම් මූල කර්මස්ථානේ සතියට පස්සෙත් ආවේ මූල කර්මස්ථානේ කියලා ඒ කෙනා ලව්වා ඒ කෙනාට කියලා දෙන්න කොච්චර කාලයක් යයිද ඒ වගේම කොච්චර කාලයක් යයිද ඒක කෙලිම වාර්තා කරන්න මම හිතියේ ආනපානේ කරගෙන අපි මෙහෙ කරන විදිහට කියමු ඒ මිනිහට ඔන්න සද්දයක් ආවා ඒ සද්ද එනකොටම කේන්ති ගියා මේ මොන කලරයක්ද කියලා අපි හිතමු කෙලෙසුණයි කියලා අපි හිතමු. අපේ පැත්තෙන් බලනකොට. නමුත් මේ සද්ද ඉවර වුණත් එක්කම ආයෙ ලේසියට ගන්න පුළුවන් නම් හිත ආනාපානෙට අර අතරමැද වෙච්ච එකෙන් මොන මහානියක්වත් වෙලා නැහැ. ඒතර බලන්න අපේ භාවනා 95% ප්‍රශ්න විසඳිලානේ. අපි නැත්තම් මේක අල්ලන කොච්චර පශ්චාත්තාපන නැද්ද කියන විතරක් අර කවුදෝ ඇණයක් ගැහුවා මගේ භාවනා කරන්න මට තරහව ඕන කියලා අර කොහෙදෝ තියෙන පව් කොට සමාදන් වෙලා කරව භාවනා ගැන කිසිම විස්තරයක් කියන්නේ ඒ විදිහට මේ භාවනාවේදී හිත කරදරගත යුතු දේවල් සහ හිත කරදරගත නොයුතු දේවල් නිසා ආධුනික යෝගාවචරය පුදුම විදියට පශ්චාත්තාප කරන්න දෙන්නේ ව කර්ම ගෙවෙන තැන්. ඒවා යා කට්ටියගේ මෝඩකම්. එහෙම නැත්නම් කියා ගන්න දන්නේ නැතිකම. හැබැයි ඕනෙම කෙනෙකුට ඕනෙකම තියෙනවා මේක කියලා දෙන්න. කියලා දුන්නට නෝනගේ අතල්ලනට කැමති නැහැ. මහත්යගේ අතල්ලා බේත් කියන්නේ. මොන කරන්නේ? මට වෙච්ච දේ කියන්න කැමති මට බෑ මං අහගෙන ඉන්නවා අනික් කට්ටිය ගමතාන් සුද්ධ කරනට මට කුණ්ඩලිකේ තාත්තා අහගෙන ඉන්නවා වගේ. මොකෙක්වත් කැමති නෑ තමන්ගේ දේ කියන්න. ඇහුවත් නෑ ඒ ප්‍රශ්නියට ගැහුවත් කමන්නේ කියන්නේ ලල් නැහැ. කියන්නේ ලල් කොච්චර කිව්වා කියන්නේ ලල් නැහැ කියලා ඉතින් තද කරගෙන ඉන්නවා. ඉතින් කමතාන් සුද්ධ වෙන්නේ නෑ. ඒකට මගේ දෝෂයක් තියෙනවා මොකද හේතුව ඉස්සර මම පුද්ගලිකව කමතාන් සුද්ධ කරා. දැන් ඒක නැති නිසායි කියලා හුඟ දෙනෙක් කියනවා. හැබැයි දන්නවද? පුදුලි කමටහන් සුද්ධ කරන්න ගියාම කොච්චර නරියයි බල්ලයි කතා කතා කරගෙන ඉන්නවද? කිසිම අදාළ නැති දේ හැම කෙනාම පටන් ගන්නවා අපේ තාත්තගේ වාසකම මේකයි අම්මගේ වාසකම ඉවරයි අම්මට තාත්තට මං අහමුණු උදේවරුවක ඒකල්ලියල මම මෙහෙමයි ඊට පස්සේ දවසක ඇවිල්ලා මම මෙහෙම වුණා ඊට පස්සේ භාවනාත් කරලා දින පස්සේ නැතුණා ඊට පස්සේ ආයෙත් භාවනා කරනවා ඉතින් මේ ටික ඔක්කොම අහගෙන ඉන්නකොට මාතර මහය කොණ්ඩ බඳිනකොට පෙරහැර ගිහිල්ලා. මේ බොදු කමට හන්දි පුළුවන් නම් කියපන් බැත්නම් කියපන් ලිඛිතව දුන්නට පස්සේ පණිවිඩය යන හැබැයි ටිකක් අසාධාරණ. යෝගාවචරයේ පැත්තෙන් අසාධාරණ නැහැ මොකද යෝගාවචරයේ තියෙනවා නෝනගේ අතල්ලනට කැමති නැති ගතියක්. මහත්යගේ අතල්ලලා කමටහන් සුද්ධ කරන්න කියන ගතියක්. ඉතින් වෙන්නේ මොකද්ද? යෝගාවචරයේ අත්විඳින දේ, යෝගාවචරයේ අරමුණක් ආවට පස්සේ කරපු දේ, කෙරුවට පස්සේ වැටහුණ දේ සහ විතර කරන දේ ඉදිරිපත් කිරීමේදී සබකෝලේ වගේ දේවල් මැදි වෙනවා. මේ හැම වෙලාවෙදීම දෙගොල්ලගෙම කාලේ නැස්සේ. නිසා හොඳට මතක තියාගන්න සමාධි නිමිත්ත කොතනදී අපි අර මේ මනස්කරණය කරන්න ඕනද? පග්ඝහ නිමිත්ත කොයි වෙලාවෙදී අපි මනස්කරණය කරන්න ඕනද? උපේක්ෂා නිමිත්ත කොයි වෙලාවේ මනස්කාරය කළ යුතුද කියන එක අපි අර ගත්ත නිදර්ශනයටම සාපේක්ෂව ගත්තොත් භාවනා කරගෙන අපි කමු පරියන්කේ කියලා. පරියන්කිනකොට මම ගත්තේ ආනාපානයි කියලා හිතමු. ඉඳගෙන ඉන්න හිටියවට ගත්තා ආනාපාන ගත්තා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ගිහිල්ලා එක්ක සද්දයක්, එක්ක වේදනාවක්, එක්ක හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරා. ඒක කාගවත් දෝෂයක් නෙමෙයි කවුරු භාවනා කරත් වෙන දෙයක්. ඒක මේ එක්කෙනෙකුටම වෙන ඕහු නියමයක්වත් එක්කෙනෙකුට කරන කර්ම දෝෂයක් නෙමෙයි කැහැටි. ඉතින් ඒක වෙච්ච නිසා අපි හිතමු සති ධාරාව කැඩුනයි කියලා. සද්දයක් කියලා ගනිමුකෝ. සති ධාරාව කැඩුණා. දැන් ඊට පස්සේ ඔන්න සද්ද දිගේ ගියා. එක්ක තරහ ඇවිල්ලා එක්ක ආසාව ඇවිල්ලා ඔන්න නන්දමාලිගේ සින්දුවක් අමරදේවගේ සින්දුවක් නම් ඔන්න ආසාව වෙනවා. අනේකට මිටියෙන් ගැහුණත් තද වෙනවා. දෙකම සද්ද. හැබැයි එකට ආසාව වෙනවා එකට තද වෙනවා. ඒකට ගියාට පස්සේ මේ යෝගාවචරය යම් වෙලාවකට පස්සේ නැවතත් හිත අරමුණට ආව අරමුණට ගත්තයි කියලා හිතමු. ඒ යෝගාවචරයට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මෙච්චර වෙලාවක් මම මේ සද්ද නිසා ගැටෙමින් හිටියා. එක්ක රාගෙන් එක්ක ද්වේෂයෙන් ඊට පස්සේ මගේ හිත නැවතත් අරමුණට ආවයි කියලා. ඇත්තටම යෝගාවචරය හිතුවට සතිය කැඩිලා නැහැ. කැඩුනම් කොහොමද දන්නේ සද්දයකට කැඩුනේ කියලා. එහෙමනම් කොහොමද දන්නේ මේ සද්ද නිසා මට ආවෙ තරහක් කියලා. එහෙමනම් කොහොමද දන්නේ මට මේ සද්ද නිසා ආසාවක් කියලා ඔක්කොම වාර්තාගත වෙලා තියෙනවා කියලා කියන්නේ මූල කර්මස්ථානේ වෙනස් වුණාට සතිය කැඩලා නැහැ. ඉතින් මේක මේ යෝගාවචරයට කියලා දෙන්න අඩු ගන්න ප්‍රශ්න හතරක් පහක් අහන්න ඕන. හැබැයි යෝගාවචරය ඉන්නේ අයියෝ මේ මගේ හදිහිත කැඩිලා, සතිය කැඩිලා, සමාධිය කැඩිලා කියලා කනපින්දම් ගහගෙන හිත කරදර අරගෙන. මේ කොච්චර හිමීට මේ කමඨාන සුද්ධ කළා කියලා දෙන්න වෙයිද? පටන් ගන්නකොට සතිය නම් පස්සෙත් සතිය නම් අතරමැද ආපු සද්දෙන් මොකක්වත් වෙලා නැහැ. ඒක සද්දයක් බව දාන්න කමම සතිය ලකුණක්. සද්ද නිසාමට කේන්ති ගියා කියනවනම් ඒකත් සතිය ලකුණක්. සද්ද නිසාමට ආශාවක් ඇති වෙනවා කියනවනම් ඒකත් සතිය ලකුණක්. ඒ නිසා මේ වැච්චර කීකරුව වැඩ කරන සතියට දෙස් දෙන්න එපා. බනින්න එපා. ඒ නිසා සුවචව වැඩේ කරලා තියෙනවා. ඒක මතු කරලා දුන්නට පස්සේ ඒ යෝගාවචරයට අනිද්දාසෙ කොච්චර වීරියක් එනවද? දැම්මට තියෙන සතිය සද්දෙන් කඩන්න බෑ. දැම්මට තියෙන සතිය වේදනාවෙන් කඩන්න බෑ. දැම්මට තියෙන සතිය හිතවිල්ලෙන් කඩන්න බෑ. ඒ හිතවිලි එනකොට තමයි මේක හරියට පන්නරේ හිටින්නේ. සද්ද එනකොට තමයි මේක පන්නරේ හිටින්නේ. එහෙම නැත්නම් වේදනාව එනකොට තමයි පන්නරේ හිටින්නේ. ඒක නිසා සද්ද නොයේවා වේදනා නොයේවා හිතේ නොවේවා මට උපේක්ෂාවෙන් සත සමාධියෙන් යන්න ලැබේවා කිව්වොත් බුදුන් කියනවා සමාධියක් එයි ඒකෙන් කවදාකවත් ආශ්‍රවක්ෂය කර ඥානෙ ලැබෙන්නේ කෙලස් කැපෙන්නේ කෙලස් කැපෙන්නේ හැපි හැපි අපි අපි දන්නවා ගඟක් දිගේ ගලක් පෙරලි පෙරලි යනකොට ඒ ගල බෝල වෙනවා ඒ බෝල වෙන්නේ මොකද වතුරයි වැල්ලයි එකට වදිනකොට වදිනකොට ගල බෝල වෙනවා එනිසා සෙන් මාස්ටර්ස්ලා අහනවා ශිෂ්‍යයන්ගෙන් වතුර 10ය ගල 10ය කියලා. ඕන කෙනෙක් කියනවා ගල 10යි කියලා. නමුත් වතුරට ගල වැටෙනකොට පස්සේ ගල කැපෙනවා. වතුර වැඩි කරලා කවුරක්වත් දන්නේ නැහැ. අන්තිමට වරන්ට ගල යටත් වතුරට වැඩි. මොකද දිගින් දිගට පෙරලි පෙරලි යනකොට ගල කැපෙනවා. නිකන් ගලට වතුර වැටලා තිබුණාට මොකුත් වෙන්නේ නැහැ. පෙරලෙන්න ඕනේ, වැල්ලේ ඇඹරෙන්න ඕනේ, කැපෙන්න ඕනේ, පිරිමැදෙන්න ඕනේ, පීරි ගෑවෙන්න ඕනේ. එතකොට අන්තිමට රවුම් වෙලා හිටිනවා. ඒ රවුම්කම පීරි ගන්න නැතුව ගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ වදින වැදිල්ලේදී තමයි කෙලස් කැපෙන්නේ. කොන් අගු කැපිලා රවුම් වෙලා එනවයි කියලා කියන්නේ තමන්න තේරෙනවා. තමන්න තේිනවා ඉස්සර මේවට මං අඬු පුප්පාගෙන කෑ ගහගෙන චෝදනා කරාට දැන් දන්නව සද්දයක් එනවා. නොහිතු වෙලාට සද්දයක් එනවා. නමුත් මම හිත කරදර ගන්නෑ. මේ සද්ද එන්නේ ඉස්සලා සතියෙද තියෙන්නේ. සද්ද ආවට පස්සේ සතියෙද තියෙන්නේ කියන එක විතරයි මම බලන්නේ. එහෙම නැත්නම් මට වේදනාවක් එනවා. එහෙනම් මට හිතවිල්ලක් එනවා. ඊට ඉස්සෙල්ලා සතිය තිබුණාද කියලා හොඳට දැනගෙන ඉන්නවනම් ඒක ඇවිල්ලා ගියාට පස්සේ අරමුණේ ඉන්න බව දන්නවනම් ඒක වාර්තා කරන්න පුළුවන් කියලා කියන්නේ දී යටින් ඉන්දර ගෙනියන තරම් ශක්තියක් තියෙනවා කියලා මම කියන්නේ. ඒ ශක්තිය කඹේ ඇවිදින ශක්තියක්. තනියේ දණ්ඩ යන ශක්තියක්. එහෙම නැත්නම් මේවා නැතුව බණ භාවනා කරනවා කියන එක සත්ත්ව වේදනා හිතෙල් නැතුව ඒක ඉතින් කිසිම ඒ ඒ ඒ මේ භාවනාවේ ලක්ෂයක් නැහැ. ඒ නිසා ලොකු බස් එකක් ලොකු බස් එකක් පිටිපස්සේ නෙවෙයි ත්‍රී වීලර් එකක් පිටිපස්සේ ලියලා තිබුණා. නෑ මම දැන් ලොකු ලේලන් බස් එකක දුකෝද. මට මතක නැහැ කොහරි ඔය යනකොට මම දැක්ක පාරදී මේ වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා පිටිපස්සේ ලියලා ගඟ මෙහෙම නිකං ගලාන ගියාට කිසි ලස්සනක් නැහැ. ඕක දියැලක් වැටිලා ගලක වැදිලා පතුරු ගහිලා එහෙන් ගිහලා මෙහෙන් ගිහලා ගියාම අපි බදුල්ල යනවා දියැලි බලන්න. දැන් මොයේ කටට කවුරක්වත් යන්නේ නැහැ. මොයේ කටේ ලස්සන නැහැ. අර ලස්සන තියෙන තැන තමයි කෙලස් කැපෙන තැන. මෙහෙ වදිනවා මෙහෙ වදිනවා පෙන විසි වෙනවා දඟලනවා ඉතින් අපි කියනවා එහෙම නැතුව භාවනා කරන්න භාවනා මධ්‍යස්ථාන කදලා දෙන්න කරනවා යාකර්ණේෂන් කරලා මැස්ටෙක් නැතුව කූඹියෙක් නැතුව කහින්නේ නැතුව හද්ද නැතුව ඉල්ලන ඉතින් එතකොට අර ගලන් මංගු නැතුව ගලන ගඟක් වගේ කිසි ජොලියක් නැහැ ජොලිය තියෙන්නේ කෙලස් කැපෙනකොට හැබැයි ඒක හරි පැත්තට දාගන්න මේ දැන් කැපෙන්නේ කෙලස් නිසා සද්ද තියෙද්දි ඒ සද්ද පිළිබඳව දුක් කරදර ගන්න නැතුව හිත නරක කර ගන්න නැතුව ඒ ඇස්සෙත් මට ආස්වාද ප්‍රසවාස කීයක් තියෙනවද කියලා බලන්න පුළුවන් ශක්තිය තියෙනවනම් ඒ සතිය බලවත් සතියක් නිසා ඒකට සති බලය කියලා කියනවා. සද්ද නැති තැන වේදනාවක් නැත්තන තියෙන සතියට කියන්නේ සති ඉන්ද්‍රිය කියලා. මේ ඉන්ද්‍රිය බලයක් බවටපත් වෙන්නේ <clears throat> සතිය කැඩෙනවා වෙන බාධාවක් එනවා. ආහට හිත තලා ගන්නෑ හිත නරක කරගන්න මේ බාධාව හරහත් සතිය ගෙනියන්න පුළුවන් ද දී යටින් ගින්දර ගෙනියනවා වගේ. මේ බාධාව හරහත් සතිය ගෙනියන්න පුළුවන් ද කම්බිය විදින මිනිහෙක් වගේ. සතිය ගෙනියන්න පුළුවන් ද බාධක ජීවිත තරගයකට යන කෙනෙක් වගේ. එහෙම පුළුවන් නම් ඒ බලය සති බලයක් වාටපත් වෙනවා. වීරිය බලය කියලා කියන්නේ පග්ඝහ නිමිත්ත කියලා කියන්නේ <clears throat> හිත කුසීත වුණා. මේ හිත කුසීත වෙලා වැටිලා. නමුත් එයා ඒකට පශ්චාත්තාපෙලා ලැජ්ජා වෙලා නැගිටලා යන්න. එයා බලන නැගිටට පස්සේ මට පුළුවන් ද කුසීත වෙලා නැගිටට පස්සේ හිතේ එන අවදි භාවයෙන් වැඩි වේලාවක් භාවනා කරන්න. කුසීත උණයි කියලා පශ්චාත්තාප නොවි. ඒක නිසා ඒ පශ්චාත්තාපේ ඉන්නේ කුසීත උණාට පස්සේ. කුසීත වීම නිසා හිත කරදර ගන්නෑ. ඊට පස්සේ යාට කුසීතකමට ඉස්සෙල්ලත් මැදත් අගත් තුන්තැනදීම අවදි වෙන්න පුළුවන් ගතියක් එනවා. උපේක්ෂාවෙත් එච්චරයි. බාධක නැති දෙයක් ඉල්ලලා ආඳාගෙන ඉන්න එක නෙවෙයි යෝගාවචරය කියලා කියන්නේ. <clears throat> අදි අදිචිත්තමණියුත් කියලා කියන්නේ. එහෙම නැත්නම් විපස්සකයයි කියලා කියන්නේ. බාධක තියෙද්දි බාධක නැත්තන තරම් වේගින් නැතුනට කරාරින් නැතුව දුරනික්ෂේපේ කරන්නේ නැතුව පාවිච්චි කරගෙන දිගටම ඒක ඉදිරියට අරගෙන යනවනම් ඉතින් ඒ වැඩවලට බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සාදු කියනවා. ඒකයි උපේක්ෂාව කියලා කියන්නේ. එහෙම නැතුව නිකම් මොනම කරදරයක් නැතුව බලාගෙන ඉන්න උපේක්ෂාවට අඥාන උපේක්ෂාව කියන එකයි අපි එදා <clears throat> නම් කරගත්තේ. ඒ නිසා උපේක්ෂාව කියලා කියන්නේ දැන් අපි නිකම් සාමාන්‍යයෙන් ගත්තොත් එම උපේක්ෂා 10න් Brahmacharya උපේක්ෂාවේ කවුරුද දන්නේ එකක්. මිත්‍ත කර්ණ මුච්ච උපේක්ඛා කියලා. අපි පටන් ගත්තොත් උපේක්ෂාවෙන් අපි අතප්පය කොල්ල නැතුව එහෙම කරබනීදී. නම් බුදුරජාණන්සේ පටන් ගන්න කියලා තියෙන්නේ මෛත්‍රිය. පත්සිද්ධිය දිහා බලනකොට කාට හරි මේ හිතසුව සලසන්න ඔබට ඉඩක් තියෙනවා නම් ඔබට නොකර ඉන්න අයිතියක් නැහැ. ඔබ හිතසුව සලකන්න ඕන. පරසත්තානම් හිතානුභව ලක්කනා මෙත්තා. අන්තතෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක උඹට අනික් කෙනෙක් උදව් කරලා තමයි උදව් කරන්න ඕනේ. ඒ නිසා හිත මෙලෙක් වෙන්න ඕන. හිත මිත්‍ර වෙන්න ඕන. හිත මෛත්‍රී වෙන්න ඕනේ. අන්න මෛත්‍රී එනවා. ඒක නිසා අපි හැම වෙලාවෙම තමන්ට මෛත්‍රී කරන්න ඕනේ, අනුන්ට මෛත්‍රී කරන්න නැත්නම් මේක කටුකොහලක් වෙනවා මේ ලෝකේ. ඒ නිසා අපි නිතරම මෛත්‍රියෙන් මෙහෙවිලා කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ සමාජශීලී සතෙක් විදිහට ජීවත් වෙන්න බෑ. ඒක කරනකොට සමහර වෙලාවල් වලදී මේ මෛත්‍රියට වඩා කරුණාව අවශ්‍ය වෙනවා. පීඩිත සත්වයා දකින්න. ඒ මනුස්සයා ඉන්නේ උග්‍ර අමාරුවක. එතකොට එයාගේ එයාගේ තියෙන තද කම්පාව අනුකම්පාව හරහා Tamanට වදිනවා. එදනා ඉබේම Taman ඇදිලා යනවා ඒ වැඩේ කරන්න. එතකොට මෛත්‍රිය කියන සීළු සත්‍යයන් කෙරෙහි පවත්වන දෙයක් කරුණාව කියලා කියන්නේ දුක්ඛිත සත්‍යය කෙරෙහි සුවිශේෂීව ඇදිලා යන ගතිය. මෙලෙක් වෙන ගතිය. ඒක අනුකම්පාව කියලා කියනවා. ඉතින් අනුකම්පාව ක්‍රියාත්මක වෙනකොට මෛත්‍රියට වෙනස් ධර්මයක්. ඒකට වළක්වන්න බෑ කාටවත්. තමන්ගේ දරුවට ලෙඩක් වෙනකොට අම්මට එන අනුකම්පාව. එහෙම නැත්නම් සෝජාතිකේ කමාරු වැටෙනකොට තමන්ට එන අනුකම්පාව ඒක මට අයිති දෙයක් නෙවෙයි මේ යන්ත්‍රයේ හැටි. ඊට පස්සේ මුදිතාව නෑ කරදරයක්වත් නෑ සෝෂයක් ඕන කරන්නේ අනික කටිය සුඛිත මුදිත වෙන්නවා තමන් ඒකට අනුන්ගේ සුඛිත මුදිතකම සාදු කියලා අනුමෝදන් වෙනවා. ඊර්ෂ්‍යාවේ අනිත් පැත්ත. අපි නැත්තම් නැද්දකින් විතරක් ඒකට හරි ගියා කොහොම හරි ගහපල්ලා බම්පෙස්සන් කියලා ඌබිම දාන්න හදනවනේ. ඒකනේ අපේ ලංකාවේ ක්‍රමේ. නෑ අනේ මේ මනුස්සයා තියෙනවා යථාලද්ද සම්පත්තිතු මාවි ගච්ඡන්තු. අනේ යාට ලැබිච්ච සපතින් එයා වෙන්න ඕවා කියලා මුදිතාව කරනවා. මේ තුනම බැරි නම් තමයි උපේක්ෂාවට යන්නේ. පටන් ගන්න තැනදී නෙවෙයි. නිසා කළ යුත්තයි මෛත්‍රියෙන් කරා. ඊගාට කරුණාවෙන් සමාන තමන් මෙහෙවිලා ඇදිලා යයි. ඒකට කරන්න දෙයක් නෑ ඒකත් කරන්න. එහෙම බැරි නම් බලන්න අනේ ඔක්කොමලා තම තමන්ගේ වැඩ කරගෙන ඉන්නවා මමත් ඒක සාදු කියලා අනුමෝදන් වෙනවායි කියලා මුදිතාවටපත් වෙනවා මුදිතාවටපත් වුණාට පස්සේ තමයි අපි උපේක්ෂාවට සුදුසුකම් ලබන්නේ ඒක කියනවා අම්මා කෙනෙක් තමන්ගේ කුසින් වදාගත්ත දරුවෙක් ඉස්ලාම ඒ දරුවට තනියට කට තියාගන්නවත් තේරෙන්නේ නැහැ. ඒ තරම්වත් හැකියාවක් නැහැ. විලිවහ ගන්න හැකියාවක් නැහැ. මැස්සෙක් එලව ගන්නට හැකියාවක් නැහැ. මදුරුවෙක් වැස්සට එලව ගන්න බෑ. ඔළුවේ උකුණෙක් හිටියට එලව ගන්න බැරි තරමේ දුකින් ඉන්නේ. එතකොට අම්මා ඒ දරුවා කෙරෙහි හිතසුව සලකලා මෛත්‍රී කරනවා. මාතා යතඤ්ඤම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ. එහෙම කරගෙන ගිහිල්ලා දරුවා යම් කිසි ප්‍රමාණයකට මැස්සෙක් එලව ගන්න පුළුවන් වෙනවා. පසපැත්ත හොදා ගන්න පුළුවන් මට්ටමට එනවා. එහෙම ගියට පස්සේ ලෙඩ වුණාම ආ දැන් දන්නවා දැන් දරුවට ගොඩ ඉන්න බෑ. දැන් අම්මගේ කොත්තමලි තම්බලා දෙන්න ඕනේ, මේත් කරන්න ඕනේ. එතකොට කරුණාවෙන් දුක්ඛිත සත්‍යෙක් බාටපත් වෙන පස්සේ අත් උදව් කරනවා. ඕන්න මෙහෙම ගිහිල්ලා මේ කෙල්ල ඕන කොල්ලෙක් එක්ක යාළුවෙක් දවසේ ඕන්න අම්මට තරහ වෙනවා. ඊටසේ කෙල්ලෙක් නම් කොල්ලෙක් එක්ක යාළුවා අම්මා අම්මා තමයි ප්‍රධාන හැතිරිය වෙලා. එතකොට අම්මට කියලා ගන්නවා ඉතින් උන්ගේ මනාපනේ පොඩි එකාගේ මනාව පළච්චාවයි. වෙන මොනවා කරන්නේ? ඊට පස්සේ ඕන අම්මට බැරි කාලේ එනවා. අම්මට කවුරු හරි අර දෝනියන්ද කතා කරනවා අම්මට බැරි දෙයක් මගේ බබා බලා ගන්න. මං අමට ශාස්ත්‍රජන් දෙන්න. මං අමට ඕන දෙයක් දෙන්න. රෝද පුටුකුත් අරන් දෙන්නම්. ඉතින් අම්මට තේරෙනවා දැන් මුන් මගේ පුළුවන් තරම් වැඩ අරගෙන දැන් මගේ බරු බාලා බලා ගන්නත් යනවා. බබාලාගේ බබාලා බලා ගන්නත් යනවා. ඉතින් මුන්ට තේරෙන්නේ නැහැ ඒ වෙලාවට අම්මට එකයි ඉතුරුනේ උපේක්ෂා කරන එක විතරයි. මොකද අනෙක් පැත්තෙන් බලන්න තියෙන්නේ අම්මා නිකන් ගෙදෙට්ලා ඉන්නේ. මට රසාවට යන්න පුළුවන් මාත්‍තරත් රසා ගන්න පුළුවන් අම්මා ඇවිල්ලා බලන් ඉන්නවා කියලා. ඒකට අම්මට තේිනවා මම කරුණාවෙන් කරන්න මෛත්‍රී කරන්න ටික කරා. කරුණාවෙන් කරන්න ටිකක් කරා. උන් රසාවක් අම්මලා විභාගයෙන් පාස් වෙලා උන්ගේ උන්ගේ සහචර සහචරින් හම්බුනට පස්සේ මුදිතාවත් කරා. දැන් ඉතින් මොනව කරන්නේ? අන්තිම වෙනකොට උපේක්ෂා. පටංග බබා හම්බ වෙච්ච දවස උපේක්ෂා කෙරුවට මොකද වෙන්නේ? ඔබට උනන් ලක්ෂ්ප්‍රේ හොයන වරේ නාවන්නම් සබන් අරන් වරෙන් බේබි ඕඩි කොලෙන් අරන් වරෙන් කහපාට ලේන්සු අරන් වරෙන් කියලා අම්මා හිතාන හිටියනම් බබා ගේනකම් එක වබෙක් නැගිටින එකක් නෑ මේ ලෝකේ. ඒ නිසා උපේක්ෂා කරන්න ඉස්සෙල්ලා තමන් කළ යුතුයේ සමාධි නිමිත්ත, පග්ඝහ නිමිත්ත, ඒ පැත්ත මේ පැත්ත අමාරුලා කරගෙන කරගෙන ගියාට පස්සේ තමයි තේරෙන්නේ <clears throat> දැන් මේ සද්දත් වේදනත් හිතවිලිත් මැද ආනපන හොඳට සංසිඳුණා. සංසිඳුණාට පස්සේ දැන් පේන්න තියෙනවා කෙලෙස් වල බාධාවක් නැහැ. හොඳ ඉස්පාසු තින්තනකට ආවා. දැන් කලබල කරන්න හොඳ නැහැ. ඊගාට මම මොනවද කරන්න ඕන කියලා යන්න හොඳ නැහැ. දැන් මේක සිද්ධ වෙන්න අරින්න ඕන. දැන් මේක එහෙම පටල වෙන්න අරින්න ඕන. මේක පදම් වෙන්න අරින්න ඕන කියලා ඒ වෙලාවේදී උපේක්ෂා කරන්න. එහෙම නැතුව මට ඉක්මනට කරගන්න ඕන මේක හදිසි කරගන්න ඕන කියලා තටමන්න ගත්තොත් උපේක්ෂා කළ යුතු තැන උපේක්ෂා නොකිරීම ප්‍රපංච නොකළ යුතු තැන ප්‍රපංච කිරීම නිසා ආයෙත් බහන අමු භාවයටපත් වෙනවා ඉතින් මේ විදිහට සමාධිය වඩන්න ඕනලාදී සමාධිය වඩන ගතියත් නිදිමත ඇවිල්ලා වගේ වෙලාවට මෙනෙහි කරලා සක්මන් කරලා මේක ටිකක් රත් කරලා ගන්න ගතියත් මේ දෙක හොඳට සමගායට යෙදිලා අරමුණ සීතල වෙලා සීතල වෙලා කියන වචන වැරදි. සියුම් වෙලා Tamanට හොඳට තේරෙනවා නම් මේ ප්‍රතිපදාවෙන් ගිය දැන් කෙලෙස් අඩුයි කියලා. එතනදී මේක හොඳට Tamanට මේචල් වෙනකන් ඒක පදම් වෙනකන් උපේක්ෂා කරන්න දන්නේ නැත්නම් මේ හැම තැනකදීම ඒ යෝගාවචර හම්බෙන අවස්ථාව පැහැර හැරියොත් හානියක් වෙන්නේ නැහැ. කෙලේශයක් වෙන්නේ නැහැ. කාලේ නාස්ති වීමක් වෙනවා. ඒෂා කරලා කරලා කරලා තමන්ම තේරුම් ගන්න ඕනේ මේ වෙලාවට මෙන්න මේකයි කරන්න තියෙන්නේ. ඒකදී වැදගත්ම දේ තමයි තමන්ගේ ඉඳගත්තර පස්සේ හෝ සක්මණට ගියාට පස්සේ හෝ එදිනදා වැඩ කරනකොට තමන්ගේ හිතට හිතේ දැනට වැඩ කරන ක්ලේශය තමන්ගේ හිතේ දැන තියෙන අසමබර භාවය තමන්ගේ හිතේ තියෙන මේ ගතිය මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මේ කරන්නේ නැතුව ඒක ඇති හැටියට දකින්න පුළුවන් නම් උත්තර උඩ තරම් තියෙනවා අපිට වෙලා තියෙන අපි ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ රෝග නිర్ణය කවුරු හරි කරලා දෙයි කියලා හිතනවා. අපිට ඉවසීම නෑ ඒ නිසා දාලා වශයෙන් කියත හැකි මෙහෙම තමයි සමාධි නිමිත්ත නැත්නම් සමාධි කාලින කාලන් සමාධි නිමිත්තන් මානසිකාතබ්බන් කියලා කියන්නේ හිතා ගන්න පරියංග භාවනාව කියලා. පරියංගිනකොට සමාධිය තමයි හැදෙන්නේ. කාලින කාලම් පග්ගහ නිමිත්තන් මානසිකාතබ්බන් කියලා කියන්නේ සක්මන. පීරිය වඩන්න ඕන සක්මන් කරන මේ දෙක සමබර වෙන්න ඕනේ. නමුත් එදිනදා වැඩවලදී උපේක්ෂාවකින් තොරව මේ දෙක එකක්වත් වැඩෙන්නේ නැහැ. කොච්චර සක්මන් කරත් කොච්චර පරියන්ක කරත් එදිනදා වැඩවලදී ආරවුල් කරගත්තොත් ගැටුම් ඇති කරගත්තොත් මේ දෙක අතරමැද තියෙන වෙලාවවලදී නැවතිල්ලේ සිහියෙන් යුක්තව නිස්සද්ද වැඩ කරන්න දන්නේ නැත්නම් මේ දෙකට මොනවක්වත් කරන්න බෑ. ඒ නිසා පරියන්කේ දර කරන්නත් ඕනේ කරන්නත් ඕනේ. දක්මන දැනගන්නත් ඕනේ කරන්නත් ඕනේ. නමුත් මේ අතරමැද තියෙන එදිනදා වැඩවලදී ගැටුම් ඇති කරගන්න නැතුව අපන්නක ප්‍රතිපදා. අවිරුද්ධ ප්‍රතිපදා. සාමීච ප්‍රතිපන්නෝ මේ පිරිසත් එක්ක ඉන්නෝනේ පිරිසේ අන තාලයට යන්න ගිහිල්ලා මිස ගැටුම් ඇති කරගත්තොත් ඉක්මන් වෙන්න ගිහිල්ලා හරි පස්සේ යන්න ගිහිල්ලා හරි ඒක පැහැදිලිවම සක්මණට බලපාන. ඒක පැහැදිලිවම පරියන්කයට බලපාන. ඒක පැහැදිලිවම සමාජයට බලපාන. ඒක සමාජයේ පැහැදිලිව වීරයට බලපානවා. ඒ නිසා අපේ අතින් ගොඩක් සිද්ධ වෙන්නේ අපි මේ ධක්මං වේලාවල් පරියන්ක වේලාවල් ගැන ආඩම්බරකක් කතා කරාට එදිනදා වැඩවලදී අපේ ප්‍රශ්න ඇති නොකරගෙන කතාවක් කරන හැටි අපි දන්නේ ප්‍රශ්න ඇති නොකරගෙන කෙනෙක් ඇසුරු කරන හැටි දන්නේ ප්‍රශ්න ඇති නොකරගෙන බට්ටියක් කරන හැටි දන්නේ ප්‍රශ්න ඇති නොකරගෙන වතුර ටිකක් බොන හැටි දන්නේ ප්‍රශ්න ඇති නොකරගෙන ගිලම්පස ටිකක් පළඳන හැටි දන්නේ ප්‍රශ්න ඇති නොකරගෙන පුටු ගෙනගෙන නැටි දන්නේ නැහැ. ඒ නිසා කරන කරන හැම තැනකදීම මොකක් හරි ආරවුලක්. ඉතින් මේ ආරවුල් රාශිය ඔක්කොම හිතනවාද මේ ඉඳගෙන හිටියට සමාධි නිමිත්තෙන් වහන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මේ පරියන්කේදී කරන සක්මනේදී කරන වීර්යයෙන් වහන්න පුළුවන් කියලා නෑ. අපි මේ දිනදා වැඩවලදී වෙත පැමිණෙන දුක් රාශියක් තියෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. නමුත් හොඳට බලතක තියාගෙන අපි පැහිකම නිසා පඬිතකම නිසා දෙයක් කරන්න ගියාම මේ අලුතෙන් ප්‍රශ්න අලුතෙන් කෙලෙස් අලුතෙන් සංස්කාර ඇති කර ගැනීම නිසා එකක් කඩතොළු සදා දෙන්න ගන්නට ගොහින් මට වුණු කාර්යා දෙකක් කඩතොළු හදා දුන්නා ඉඳුරුවේ ආචාර්යයි කියලා කතාවක් තියෙනවා මොන දේ කරන්න ගියත් අපි ප්‍රශ්නයක් ඇති කරගන්නවා මිනිස්සුත් එක්ක කතා කරොත් එක්ක හතුරෙක් කතා කරනවා බත් කන්න ගියොත් වැඩියෙන් කාලයි කියලා ප්‍රශ්නක් ඇති කරගන්නවා. එක්ක අඩුවෙන් කාලයි කියලා ප්‍රශ්නක් ඇති කරගන්නවා. වතුර බොන්න ගියොත් ප්‍රමාණය ඉක්මව කරනවා නැත්නම් අඩු කරලා කරනවා. දේවල් පාවිච්චි කරන්න ගියාම ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන දන්නේ නැහැ අතිශෝක්තියකට යනවා. සුඛෝභෝගීත්වයට යනවා. පාරිභෝගිකත්වයට යනවා. මේ හැම දෙයකින් මේන ප්‍රශ්න හිතනවාද මේ සමාධි භාවනාවෙන් නැතර කරන්න පුළුවන් වෙයි කියලා. ඉඳගෙන හිටියට හරියයි කියලා. ඒ එන ප්‍රශ්න හිතනවාද මේ සක්මන් කළා හරියයි කියලා. පුළුවන් යම් ප්‍රමාණයක් පුළුවන්. ඉතින් ඒ නිසා මේ තුන සක්මන් භාවනා, පරියංග භාවනා සහ එදිනදා කටයුතු වලදී අපේ ඒ තියෙන එකටක එකක් yaadෙන විදියට යෝගාවචරතාවට, Brahmacharya ජීවිතයකට ගැලපෙන විදියට, අදිචිත්ත මනියුත්තේන බික්කුණා කියන විදියට කටයුතු කරන්න නම් බුදුන් සඳහන් කළා තියෙනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අභින්නම් පච්චවෙක්කිතබ්බක්. අනිත් ලෝකයා ඉන්නේ කාමයට නතු වෙලා. මම අධිචිත්ත මනියුත් නිසා මං අන්‍යයන්ට වැඩිය වෙනස් ආකල්ප සහිත කෙනෙක්. මං අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ තව කෙනෙක් එක්ක කතා කරන්න කියලා. මං අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ තව කෙනෙක් එක්ක ඇසුරු කරන්න කියලා. මං ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ කැම ටිකක් කන්න කියලා. මං ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ වතුර ටිකක් බොන්න කියලා. ඒ විදිහට එතනදී ඒ යෝග ගතියට අනුයුක්ත වෙන විදිහේ අන්‍ය වූ ආකල්ප දන්නේ නැති කෙනාට සමාධි නිමිත්ත පග්ඝහ නිමිත්ත දෙකෙන් මේක නතර කරන්න බෑ. ඒක නිසා තේරේ කවදාරි දවසක අපි මේ සමාධි නිමිත්ත පග්ඝහ නිමිත්ත කොච්චර දැනගත්තත් සම්මා ආජීවයේ හදා ගන්නකම් කදාකවත් භවනා ජීවිතේ සැබෑ වෙනසක් වෙන්නේ නැහැ. මේ සම්මා ආජීවයේ ඉතර තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත කියලා දෙකක්. නිසා කතා කරන වචනකට ඉස්සලා කල්පනා කරලා බලන්න මේ වචනේ කතා කිරීම නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා නම් පරිසංකට පරිසංකර කරන එකයි තියෙන්නේ. මම මේ කරන්න හදන දේ නිසා අනවශ්‍ය සංස්කාර ඇති වෙනවා නම් අන්‍යෝන්‍ය ආબોධේ වටලවිලක් ඇති වෙනවා නම් බීරෙක් කොරෙක් වගේ මලමිණියෙක් වගේ ඉන්න. Tamange කතා කරන්න කියලා ප්‍රශ්න ඇති වෙනවා නම් බීරෙක් වගේ ඉන්න. ගොළුෙක් වගේ ඉන්න. ඒකයි බුදුරජාණන් කියන්නේ මේ සෝතවා බදිරෝ යත. කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හැසිරෙන්නේ. මූග කෙනෙක් වගේ බම්මණෙක් වගේ ගොත ගහන කෙනෙක් වගේ කතා කරන්න බැරි කෙනෙක් වගේ ඉන්න තමයි දන්නවනේ මේ උත්තර දෙන්න කියලා අහු වෙනවයි කියලා. එලිම එහෙමම බුදුරජාණන් ශ්‍රී කියලා තිනවා. මූගේ මෝඩෙක් වගේ හිටපන් ඒගොල්ලෝ අහන්න හදන වරසට අහාවෝ කියන කියලා පත් උත්තර දෙන්න කියලා මම අහු වෙනවා. ඒ බබ්බබ්බබ්බ ගාලේ නිකන් ඉන්න එකයි තියෙන්නේ. තොල පැටලිලා උගුර පැටලිලා වගේ නිකන් එනවා. එහෙම නැතුව මේ තරු ඇඳලා ගහන්න හදනවා වෙනුවට කොන්දපන් නැති කෙනෙක් වගේ ඉස්සර නම් එහෙම තමයි දැන් නම් මොනවක්වත් කරගන්න බෑ මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා නාකිකාව වෙන්න හරි ෂේප් වෙන එකයි තියෙන්නේ. බැන්න මලමිනියක් වගේ වෙලා බේරෙන්න කියලා කියනවා. ඡයේත මත සායිතං මලමිනියක් වගේ ඉඳලා. එහෙම එහෙම කෙරුවොත් එදිනදා ජීවිතේ මේ ලැබිච්ච උපකරණ ටික හරියට පාවිච්චි කරා වෙනවා. ඇහ කන දිව නාසය. ඒ ජීවන රටාවේදී කවුරු සූරකෑමක් කරන්න එපා. කාටවත් මවාපෑම් කරන්න, අතිශෝක්ති කරන්න, එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට යන්න එපා. හැම එකටම ගෙවන්න ඕන. අපි අතින් ගිලින හැම පාවිච්චි නොකරන හැම භාණ්ඩයකටම අපි ගෙවන්න ඕන. අපිට සල්ලි තිබුණට කඩේ තිබුණට ගෙනල්ලා හරියන්නේ නැහැ. ආන්නේ හැම දෙයකින්ම අපි වග වෙනවා නම් යාට අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති කියලා බුදුජානක සඳහන් කළා. යා අනිකුත් කාමභෝගින් එක්ක වගේ නෙවෙයි හැසිරෙන්නේ. හැසිරෙන හැම වෙලාවකම ඒ සමාධි නිමිත්ත කඩා ගන්න නැති වෙන විදියට, පග්ඝහ නිමිත්ත කඩා ගන්න නැති වෙන විදියට, සමාධියෙන් පග්ගා හරිය වෙලාවට හම්බ වෙනකොට උපේක්ෂාව බාධා කරගන්න නැති වෙන විදියට ඕනම දෙයක් අප කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අංගං ධනං චජේ ජීවිත අංගමාහු අංගං චචේ ජීවිත රක්කමාහු අංගං ධනං ජීවිතං සාබිචාත් චේපිතබ්බං නරෝ චචේ ධම්මමනුසරන්තෝ කියන අපිට ඇහ පොට්ට වෙලා යනවනම් කන නැහි ඉන්නවනම් අතප්පය කරලා අපි ඕනේ ගාණක් ගෙවනවා ඇහැ පාදගන්න අපි ඕන ගානක් ගෙවනවා කන පාදලා. අපි ඕන ගානක් ගෙවනවා අත කපන්න නැතුව තියාගන්න. ඒ නිසා අපේ ජීවිතාංගයක් රකින්න ඕනොත් අපි ඕන තරම් ධනෙ පාවිච්චි කරනවා. අපි ලොකු දානපතිව පැත්තේ. ඊට පස්සේ ඒ දොස්තර මහත්තයා කිව්වොත් දැන් නම් සල්ලි දුන්න තමයි ඒ උනාට මේ අත කපන්න නැතුව හිටියොත් නම් අනිවාර්යෙන් පිළිකාව එනවා. පපුවට කියලා එහෙනම් කියනවා අත කපලා හරි ගමන් නැහැ දොස්තර මහත්තයෝ පණ රැකලා දෙන්න කියලා. ඒ නිසා පණ රැක ගැනීමට අවශ්‍ය වුණොත් ජීවිතාංගයක් උනත් දෙන්න අපි ලෑස්තියි. එහෙම තමයි අපි මේ ටිකෙන් ටිකෙන් ටික ටික දීලා දන්නේ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා ධම්මමනුස්සරන්තෝ යම් කිසි කෙනෙක් අධිචිත්තමන යුත්තනංශය ධනයක් දෙනවා, අංගයක් දෙනවා, ජීවිතෙත් දෙනවා. නැතුව මේක මේකට නර බිල්ලක්ම ඕනේ. රූපෙට රූපේ සව් බිල්ලෙන් බේරන්න බෑ. ඒ ටික තමයි මේ උපේක්ෂාව වෙනුවේ එදින්දා ජීවිතය ගත කරන උපේක්ෂාව වෙනුවේ ඇස් තිබුණට පොට්ටෙක් වගේ හිටපන්. කන් තිබුණට බීරෙක් වගේ හිටපන්. කට තිබුණාට ගොළුෙක් වගේ හිටපන්. කොන්ද පණ තිබුණාට කොන්ද පණ නැති කෙනෙක් වගේ හිටපන්. බැන්නම් මලමිණියක් වගේ බේරලා හෝ මේ ඇති කරගත්ත සමාධි නිමිත්ත, පග්ඝහ නිමිත්ත බේර ගන්න බැරි නම් අපිට තියෙන උපේන ප්‍රශ්නයක් නෙවෙයි අපිට තියෙන උපේපුදී ආරසා කරගන්න බැරිකම. සතියේ තියෙන ප්‍රධාන කෘත්‍යය තමයි ආරක්ක පච්චපට්ඨාන. සතිය අපට මේ උපේපුදී නෙවෙයි උපයන්න මොකක්වත් කියන්නේ නැහැ. උපේපුදේ ආරක්ෂා කිරීම සඳහා කය දුස්චර්චි බෙන්ගමයන්, වචී දුස්චර්චි බෙන්ගමයන්, මනෝ දුස්චර්චි බෙන්ගමයන් කියලා තේරෙන්න පටන් ගන්නතර තේරෙනවා හුඟක් භවනා කරනකොට manussත්වයත් එක්කමයි අපිට නිවන ලැබිලා තියෙන්නේ. මේ අපි පඬිතකම් කරන්න ගිහිල්ලා ඒක වණ කරගෙන තියෙන්නේ. නිවන අලුතෙන් උපයන තියෙන එකක් නෙවෙයි අතට දීලා තියෙනවා. නමුත් මේ පඬිතකම් කරන්න ගිහිල්ලා වැඩි පද ගහන්න ගිහිල්ලා ඒක සෞතු කරගෙන තියෙනවා ධර්මදේශන නිමා කරමින් මම දව මම කියන්නම් කතාවක් කළුපුරුකු සාංශ කියූප එකක් ওই දසරත කියලා රජ කෙනෙක් ඉඳලා තිනවා ඒ රාජ්‍ය රෝගෝම ධාර්මික රජ කෙනෙක්ලු ඒ රාජ්‍යරුවන්ගේ රාජ්‍ය මැදින් යන විශාල ගංගාවක කේවට්ටයන්ට කෙවුලන්ට නැත්නම් මාළු අල්ලන කෙනෙක් විශාල කකුළු කට්ටක් හම්බෙලා කකුල අඬා. ඉතින් මේ මනුස්සයා ගිහිල්ලා රජුරණ දීලා තියෙනවා. රජුරවල පූජිතයා කතා කරලා මෙච්චර ලුක් කකුරු අඬාවක් මම කවදාවත් දැකලා නැහැ. මේ මොකද්ද කරන්න ඕනේ කියලා. පූජිතයා කළා මේකෙන් රජ දෙවියන් වහන්සේ දෙපැත්ත කපලා බෙරැස් දෙකක් ගහලා බෙරයක් හැදුවොත් මේකෙන් එන සද්දේ ඔබතුමාගේ මුළු රාජධානියට ඇහි කියලා. ඊට රජුරෝ රොඩි මිනිස්සෙක් ගෙන්නලා බෙරැස් දෙකක් ගහලා තට්ටු කරපුවා මොකොත් නැතුළු රාජධානියටම ඇහෙනවා. ඉතින් රජුරෝ විශාල වටිනාකමක් විදියට මේක රාජ්‍ය භාණ්ඩාගාරය තියෙනවා උදේටත් ඇවිල්ලා භාණ්ඩාගාරෙක් කියනවා අවසරයි දේවයන්ාස රත්තරම් මෙච්චර තියෙනවා රිදී මෙච්චර තියෙනවා බෙරයක් තියෙනවා ඇඳාට තැලගෙන රත්තරම් මෙච්චර තියෙනවා මේ ඉතින් රත්තරන් දිදි වැඩ ගන්න බෙරෙන් වැඩ ගන්න නැති නිසා රජුරු හිතවල මෙච්චර වටන බෙරේ නිසා නිකම්ම නිකන් තියෙනට ඇඩියෝකට මැණික්කයක් බැවුවොත් හරියයි කියලා. ඒටි හොඳ රංකරුවෙක් කියලා මැණික් ඔබන කෙනෙක් ඔබලා හිරුවට පස්සේ තට්ටු කරන බුබ්බු ගන්න පටන් ගත්තලු බෙරේ. ඉතින් අපිත් මේ දතර දතර දුරංගේ බෙරේට මැණික් කොබනවා වගේ මේ පඬිතකම්, දක්ෂකම්, හැකියාවල් පෙන්නන්න කියලා වෙලා තියෙන්නේ මොකද්ද? අපේ තිබුණාද සරලකම. අපේ තිබුණද නිහතමානීකම. අපේ තිබුණ බුද්ධ ආදී රත්නයන් කිරේ තිබුණ ශ්‍රද්ධාව පොඩ්ඩක් කඩතොළු වෙලා තියෙනවා. ඒ නිසා ආයසරයක් මේ පඬිතකම් පැත්තක තියලා අපි නිහතමානී වුණොත් අපි ධර්ම රත්නේ, සංඝ රත්නේ, බුද්ධ රත්නේට යටත් වුණොත් ඔය කියන සතියවත් ඔය කියන සමාධියවත් ඔය කියන වීර්යවත් ඔය කියන උපේක්ෂාවත් එච්චර දුර නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ මේ භාවනා ක්‍රමේ එnde end end end end තමන් ඉස්සලා ඉස්සලා අමාරුවෙන් උපේනා වගේ පේනවා. ඇත්තටම බණ්ඩේ කොහොමදක් තිබිලා තියෙනවා. මේ උපයාගත්ත දේවල් ආරසා කිරීමෙන්. මේකට ශික්ෂාව කියලා කියන්නේ. බුදුන් කියන්නේ ශික්ෂාව කියලා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ශික්ෂා කියලා කියන්නේ වාරණ ධර්ම, විරමණ ධර්ම. නොකර සිටීම පමණයි. මුළු ශික්ෂා තුනේම තියෙන යමක් නොකර සිටීම. නමුත් නොකර සිටියයි කියලා කියන්නේ තියෙන දේ අයාලයට යන දෙන්න, ඇරියාවට යන දෙන්න තු අරසා ගන්න එක. ඒ නිසා manussත් කමම, manussභාවයේ ලැබීමම විශාල පිනක්. අපිට තියෙන එක පහත් කළ සලකන්න තු ඒකේ තියෙන හැම හැකියාවකම අතු වෙන විදිහට කාලේන කාණන් සමාධි නිමිත්තම් මනසිකාකබ්බ. වරින් වර වරින් වර සමාධිය වඩන. වරින් වර වරින් වර පග්ගහ නිමිත්තම් මනසිකාතබ්බං වීර්ය වඩන. කාලේන කාලං උපේක්ඛා නිමිත්තම් මනසිකාතබ්බං කියලා මේ පදම ගැනීමේ තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා සිදුවෙන හැම වැරද්දකදීම අපි මේ දේ කෙරුවොත් හොඳ නෑ මේ දේ කෙරුවොත් හොඳයි කියලා ආස්වාද ආදී නම දෙක ගලපනවා. එනිසා බුදුජානන්සේ සඳහන් කළ තියෙනවා චතුරාර්ය සත්‍යයට අමතරව හතකට දාලා සත්‍ය ප්‍රදේශනා කරලා තියෙනවා දුක්ඛේ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කාට ආදීනවේ ඥාන අස්සාද ඥාන සහ නිස්සරණ ඥාන කියලා ඕනම දෙයක් අපි කරපුවා එක්ක ඒකේ ආදීනවයක් තියෙන එක්ක ආස්වාදයක් තියෙන මේ ආස්වාද ආදීනව දෙක දන්නේ නැතුව හිටියොත් ගඟට ඉනි කැපුවා අපි කරන හැම එකකින්ම ලැබෙන ආස්වාද ආදීනව දන්නවනම් අනිවාර්යයෙන්ම ඒක නා නිස්සරණයක් නැත්නම් ආශ්‍රක්ෂය කිරීමක් එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ඒ නිසි සමාධිය ලැබෙනවා. ඒ නිසා මේ වැඩමුළුව මම හිතන්නේ හෙට ධර්මදේශනාවේ સમાප්තයි. ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න කියලා හිතාගන්න. ඉදර ගියාට පස්සේ තමයි භාවනා හරියට පටන් අරගන්නේ මේ ගෙනිච්ච අඩුම කැඩුම ටික නැතිනාස්ති නොකර දිගට පවත්වාගෙන යාම සඳහා ගත කරනක අභියෝගයක් කරගත්තොත් මේ වැඩමුළුවේ වැඩක් තියෙනවා. නැත්නම් ගෙදර ගියාට පස්සේ අනේ අපිට මේ ශාලාව නැහැ අපිට මේ වටේ ඉන්න උපාසක මහත්තුරු උපාසිකාව නැහැ මෙව්ව නැහැ කියලා කනපින්දම් ගන්න ගත්තොත් ඒ දක්ෂකමක් නෙමෙයි ඒක නිසා මේ හැම ආයුධයක්ම අඩුම කැඩුම අරගෙන ගිහිල්ලා සාර්ථකව භාවනා කිරීමෙන් අධිචිත්ත මනෝයුත්තේ සාදා ගනිත්වා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාවත් මෙතනින් නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා